අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනා වාරයේ සඳහායි රැස් වෙලා ඉන්නේ සීලුම දෙනා ඒ ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා පහතබ්බා අට්ඨ මිච්ඡත්තිකාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අටක් කොට දේශනා කරන මේ මිච්ඡත්ත එතන ප්‍රහාණය කළ යුතු ධර්ම පෙළ දිගේ ඉදිරියට ගමන් කරන අවස්ථාවක්. අපි මේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති කියන කාරණාවට ශක්ති ප්‍රමාණේ කල් වෙලා දුන්නා තොරතුරු ඉදිරිපත් කරගත්තා. ඒ අනුව ඒ ධර්ම පෙළපලේ පෙරහැරේ පෙළපතේ අන්තිමේක මිච්ඡා සමාධි අද දවසේ ඉදිරිපත් කරලා තියෙන මාතෘකාව නැත්තම් අපේ දේශනා මාලාවේ સમાપ્ત මාතෘකාව. ඉතින් මේ සමාධිය අපි හඳුනගන්නේ ඒකාග්‍රතාවයේ විදිහට සම්මා සමාධිය එහෙම නැත්නම් ඒකෝදි භාවයේ විදිහට අපි ඒක අරමුණක හිත පවත්වා ගන්නන්න පුළුවන් ශක්තිය ඒකේ නැතිකම කාමච්ඡන්දේ කියලා අපිට ගන්න පුළුවන් පරිඋත්ථාන මට්ටමේදී ඒ නිසා යම් කිසි වෙලාවකට අපේ හිත කාමච්ඡන්දෙට කියන නානාත් අරමුණු දිගේ දුවනවා. එහෙම නැත්නම් කාම ගුණ තියෙනවනම් අපි විවිධ කාම ගුණයන් විශේෂයි ව්‍යවෘත වෙනවා. එතකොට අපිට සීලයක්වත් නැහැ. අපි විවිධ කාම ගුණයන්ගෙන් වෙන් වෙලා අබිනිෂ්ක්‍මණය කරලා ඊට පස්සේ අපි මේ අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත වීම කියන අබිනිෂ්ක්‍මණය වුණාට පස්සේ ඒ අපි උත්සාහ කරනවනේ මේ වීතික්කම කියන භූමියෙන් කෙලස් භූමියෙන් ඔසවා සිටින්න ඊට පස්සේ අපට කාම ගුණ වෙනුවට කාම ඡන්දේ ඉදිරිපත් වෙනවා. එතකොට අපේ හිත විවිධ ඉරියව් බලාපොරොත්තු වෙනවා, විවිධ අරමුණු බලාපොරොත්තු වෙනවා, විවිධාකාර විදිහට මේ විචිත්‍රත්වයේ බලාපොරොත්තු වෙනවා. ඉතින් විචිත්‍රත්වයේ තියෙන තාකල් අපේ හිතට නිදිමතක්වත්, කම්මැලිකමක්වත් මොකක්වත් නැහැ. යම් වෙලාවක අපි මේ ප්‍රතිපදාවකට බැහැලා භාවනාවට බහැලයි කියලා කියමුකෝ. කටයුතු කරනකොට අර নানা ප්‍රකාර වූ අරමුණු වෙනුවට ඒ අරමුණක හිත තබා ගැනීමේ දක්ෂකම එනකොට ඒ කිනාට අර තිබුණු විචිත්තත්වය වෙනුවට ඒකෝදි භාවය එනවා. ඒකට කම්මැලිකම එන්න පුළුවන්, නිතිමතකම එන්න පුළුවන්, බය අසරණකම එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි වැඩමුළුවකට ඉන්නකොට ඉතින් හැම කෙනෙකුටම වගේ එක අත්දැක ගන්න පුළුවන් වෙනවා. මේ භාවනා කරගෙන යනකොට මේ නැත්නම් සමාධියේ පූර්වංගම ලක්ෂණ එනකොට ඒ එන කම්මැලිකම නිදිමත ගතිය පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට ඒක මතුවෙනකොට පැනලා යන්නේ නැතුව මේක භාවනා ප්‍රතිඵලයක්. එතන මේක මේ සතිමත් බව නිසා ඇතිවෙච්ච කෙලෙස් අඩු තත්වයක් කියලා තේරුම් ගන්න ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්. මුගව දෙනෙක් හිතනවා භාවනා කම්මැලි වුණා, නීරසයි, ඉරියව් වෙන්න බෑ, බුල් වෙලා, බයයි, කම්මැලි, ගොඩාක් දේවල් මතුවෙනවා. ඉතින් අර සම්මා සතිය තේරුම් ගන්න කෙනාට සිද්ධ වෙනවා ඒක දිගටම ගෙනිච්චොත් ඒ කියන්නේ මේ එක අරමුණක බොහෝ වෙලා ඉන්නකොට අර විචිත්‍ර අරමුණ දිගේ යනකොට වගේ නන්දිය රාගේ මතුවෙන්නේ ඒ වෙනුවට විරාගේ මතුවෙනවා විරාගේ මතු වෙන්නේ නොදන්න කෙනාට කම්මැලිකම විදියට ඒකාකාරීකම විදියට ඒතියෙදි දිගට කරලා ඒ තුල තියෙන නන්නත්තර වෙන්නේ නැති ගතිය වික්ෂිප්ත වෙන්නේ නැති ගතිය අන්‍ය විහිිත වෙන්නේ නැති ගතිය තේරුම් ගත්තොත් ඉතින් අපිට කියන්න පුළුවන් යාට සාසනික හැඟීමක් තියෙනවා එහෙම නැත්නම් ලෑස්ති වෙච්ච මනසක් තියෙනවා එහෙම නැත්නම් අප්‍රමාදීව සූදානම් ගමනක් ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් එහෙම නොවි මේ සමාධිය ලැබුණාට පස්සේ ඒ සමාධිය හරි පැත්තට යයිද වැරදි පැත්තට යයිද කියලා තාමත් දෙකට දෙතාවට වෙච්ච ගමනක්. ඒක නිකන් දෙමන් හන්දියකට පත්වෙච්ච කෙනෙක් වගේ තත්වයකටපත් වෙනවා. හැබැයි මෙයා දැන් සීලයේ අතින් සම්පූර්ණ නැත්නම් සීලයේ අතින් ඉදිරියට යන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. සමාධියක් තියෙනවා. නමුත් මේ තියේදී මේ කොයි එක ගනීද කියලා කියන්න බෑ. ඒක නිසා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියාට පස්සේ ඒ දිඨි පිළිබඳව බරපතල විසුද්ධියක් ඒ යෝගාවචරයට ඉදිරිපත් වෙනවා. ඒක එන්නේ නැහැ. ඒක හොඳට මතකයි. දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. සීලයක් සමාධියක් නැති කෙනාට. ඒ නිසා ditthi ප්‍රශ්න එන හරියක් එන්නේ ආගමික කට්ටියට විතරයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි තියෙන කරා තමයි ditthi විසුද්ධිය එන්නේ. ඉතින් මේ ditthi විසුද්ධිය බඹ ගාලක්. ඒක නිකන් අර යන ගමනේ ඉදිරියට අහුවෙච්ච මඩ වගුරක්. එරෙනවමයි. කිසිම කෙනෙකුට කවම කවදාකවත් අර මෙතෙක් නොතිබිච්ච මේ ditthi ජාලෙම් මිදෙනවා කියන එක ආගමික ශේෂ්ත්‍රයේ කවදාකවත් හම්බ වෙන්නේ ඊට පස්සේ ඒක යම් ප්‍රමාණයක් තමන්ගේ කර්ම ශක්තිය වල හැටි හැටියට එහෙම නැත්නම් චරිත ලක්ෂණ වල හැටි හැටියට රුචර්ජ් කංග වල හැටි මේක අත්විඳාට පස්සේ එහෙම නැත්නම් අනාගතතර පස්සේ පටලවගත්තට පස්සේ මේ ඒ කාංකා විතරන විසුද්ධිය කියලා මාර්ගය අමාර්ගය දෙක තේරෙන්න පටන් ගන්නවා. ඒ එතකොට මේ මාර්ගය අමාර්ගය දෙක තේරෙන්න පටන් අර ගන්නකොට කොච්චරක් වැරදි වෙලා තියෙද කියලා ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න යන්නත් හොඳයි. ඒ තරම් ඒ වැදගත් දේ වැදගත් නෑ එහෙම කියනකොට එච්චර වැදගත්කමක් නෑ මේක වෙන්නේ සිල්වතුන්ට විතරයි මේක සිද්ධ වෙන්නේ සමාධිය හරියට විතරයි දිටි ඉතින් ඒක නිසා භාවනා ලෝකේ දිහා බලනකොට ඒගොල්ල මේ කාම ලෝකයේ කාමතුරයන් අතර රණ්ඩු කරන්න යන්නේ නෑ හැබැයි දිට්ඨිය වල පටලවිලා තියෙන දිහා බලනකොට නම් පේනවා මේ මී මැස්සෙක් නැත්නම් මී වැද්දෙක් මී මී වැසි පොදියක් කඩන්න ගියා මී මැසි පොදිය ඇවිස්සලා ඔලුවට කැරකෙන්නේ. මී වැද්දවට ආන්නේ වගේ දිටි. පුදුමාකාර ජාලයකට අහු වෙනවා. කාටවත් ඒක අමාරුයි ඒකට අහු නොවි බේරෙන්න. ඉතින් ඒක නිසා ඒ කියනකොට නම් බය හිතෙනවා ඇති. නැත්නම් කාරණානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දෙසටක් මිසදිටු බ්‍රහ්මජාල සූත්‍රයේ 40 ගානකට වැඩිය අහුවෙන්නේ සමාධිය තියන අය. සීලයක් සමාධියක් නැති අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් තියෙන කාමී. පුරුෂයෙක් නම් ස්ත්‍රියාව. එනතම් මුදල්. එනතම් සූ මේ සූදුවක්. මොකක් හරි දූර්තයක් කවනවා ඒ මනුස්සයා පැත්තකටලා ඉනවා මනස ඔය ආත්සද දිට්ඨිය ඕනෙත් නැහැ මිච්ඡා දිට්ඨිය ඕනෙත් නැහැ උච්චේ දිට්ඨිය ඕනෙත් ඌට ඕන කරලා තියෙන හොර ගෑණියක් විතරයි. ඉවරයි ප්‍රශ්නේ. නෝ ඒක අතහැරලා ඒ කියන්නේ කාමීත්‍යාචාරයේද හොරකමද සතුන් මැරීමද බොරු කීලම් හිසච නතර කරලා එයාට තේරෙනවා නම් ආයි දැන් සුද්ධියක් වෙලා තිනවා මගේ සීලය කියලා බොහෝමත්ම දිට්ඨියකට වැඩෙන තියෙන ඉඩ වැඩි. ඊටත් පස්සේ තමන්ට තේරෙනවා නම් අරමුණක හිතපත්තාගෙන යන්න පුළුවන් කියලා දිට්ඨි බොහෝම වැඩි වෙනවා. ඒ නැත්තම් දිට්ඨිය වල පටල වෙන ප්‍රමාණය බහුල වෙනවා. ඒ නිසා භ්‍රමජාල සූත්‍රය යන බැලුවොත් ਸਰවඥංශෙ පෙන්නලා තියෙනවා මේ දිට්ඨිය එන්නේ චතුත්ථ ධානය ලැබුව කෙනාට. මේ දිට්ඨිය එන්නේ මෙන්න මෙච්චර ධානය ලැබුව කෙනාට 40 ගාණක් 62කින් වැඩිම දිට්ඨි ගාණක් එන්නේ අර පිං අතික්‍රාර. ඒ නිසා මේ දැන් ලෙඩවල තියෙන ප්‍රෙෂර් එක දිවැඩියම නම්බුකාරලෙට කියලානේ කියන්නේ දුප්පතුන්ට එන්නේ නැහනේ. ආන්නේ වගේ නම්බුකාර ලෙඩ ටිකක් තමයි ඔය දිට්ටි ප්‍රශ්නේ. ඒක නිකන් බොහොම ජොලි වැඩේ. මෙතෙක් කල් කිසිම අදාළතාවයක් තිබුණ නැති එකක් අල්ලගෙන මැරෙන්න කෑ ගහනවා. ඊට පස්සේ අර බල්ල වලි ගැල්ලන්ට කැරකෙන්න වගේ කැරකෙනවා. ඒක තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සරුවචන්සේ පෙන්වන්නේ. මම මේ ලෝකයට ආවේ උඹලට සීලය උගන්වන්නත් නෙවෙයි. මම මේ ලෝකයට ආවේ උඹලට දානය උගන්වන්නත් නෙවෙයි. මම මේ ලෝකෙට ආමල සමාධිය උගන්න මේ සමාධියෙන් එහාට ගියාට පස්සේ මේ වෙන භ්‍රමජාලෙන් ගලවලා දාන්නයි මම ඇවිල්ලා තියෙන්නේ කියලා භ්‍රමජාල සූත්‍ර නිමාවේ කියනවා. ඒ නිසා මේ ආගමික ශේෂ්ත්‍රය හරි විචිත්‍රයි. නිකන් කොණ්ඩේ ක්‍රේල් වෙලා තියෙනකොට ලස්සන වගේ මේක ඔළුව මොලේ ක්‍රේල් වෙලා තියෙන්නේ. කොණ්ඩේ නෙමෙයි. ඒ නිසා භාවනා කරන ඕනම කෙනෙක් කතා කරුවොත් පේන තියෙනවා කොයි හරි වලිගේ පාගගෙන පටලවාගෙන කියලා. හැබැයි සාර්ථක වෙච්ච අයට විතරයි මේක වෙන්නේ. මේ භාවනාව සාර්ථකල සෑහෙන අවංකව වැඩ කරන කෙනාට මේ දිටි ජාලේ පටලැවෙනවා. ඒ නිසා අපිට කවදාකවත් ඒ කෙනාට පහත් කළ කතා කරන්න බෑනේ. ඒ කෙනා සෑහෙන කැපකිරීමකින් සීලයක් ඇති කරන කෑයන කැපකිරීමකින් එක තැනක වාඩි වෙලා ඉන්න පුරුදු වෙලා සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ එන දේ තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් ගත්තට පස්සේ එයා භාවනා නොකරන ඔක්කොටම වැඩි ඉහිලින් කතා කරන්න පටන් ගන්නවා. ඒ වගේම අර Taman ලැබපු දේ ස්පර්ශ කළා කතා කරන්නේ. තදපි පස්සපච්චා. සර්වචනසේ දිච්ච හොඳට විස්තර කරනවා මහන්නේ මේකත් ආවට ගියාට කතා කරන්නේ එයා ඒක ස්පර්ශයක් ඇතුව කතා කරන්නේ. එයා කතා කරන්නේ යාට ඇති වෙලා තියෙන සමාධි මට්ටමට. ඊට පස්සේ ආයකෝ දිබ්බ චක්කු ඥානය ගැන කතා කරනවා දිබ්බ සෝත ඥානය ගැන කතා කරනවා ඉන්ද්‍රිය පරිපරිච්ඡ ඥානය ගැන කතා කරනවා බොරු නෙවෙයි හැබැයි බාගෙට තැම්පිච්ච අලයක් කෑවොත් බඩ රිදෙනවා. ඉතින් මේකට වෙදකම් කරන්න සීල නැති කෙනාට කොහොමඩක්වත් ඒ වෙදකමට යන්න බෑ. සමාධියක් නැති කරන්න බෑ. මොකද මේ මෙයා ඒ දිනට පොඩින් ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දිහා බලන්නේ නැහයෙන්. ඕගොල්ලෝ කවුද අපිට උත්තර දෙන්න? අපි අවිල්ලා මේම අපි භාවනා කරන කට්ටිය අපිට තියෙන පිස්සු හොඳ ඒක. මේ සාමාන්‍ය පිස්සු නෙවෙයි පිස්සු හොඳ ඒක. කොණ්ඩේ නෙවෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙන්නේ. ඉතින් මේ නිසා සමාධියක තියෙන මේ උගුල සමාධියක තියෙන මේ මිච්ඡත්ත ස්වභාවය තේරුම් ගත්තොත් එයා භාවනා නොකරන ඉඩ තියෙනවා. ඇයි මේ දිට්ඨි 62කින් වැඩිම දිෂ්ටි ගානයක් ඉන්නේ සාර්ථක යෝගාවචරයට. අසාර්ථක යෝගාවචර උච්ඡේදවාදියාට මේ කාපල පීපල ජොලි කරපල්ලා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවිත් කියන කටියට දිට්ටි ප්‍රශ්න අඩුයි. ඒ මනුස්සයර තියෙන්නේ ඒ මනුස්සයගේ අවශ්‍ය කරන්නේ අර ඇබ්බැහියට කීයක් හරි සතෙක් මරාන කාලා හරි ගමන්නේ හොරකම් කරලා හරි ගමන්නේ ඒක කරගෙන ඉන්නවා මිනිහට එච්චර කාර කියලා දෙන්න දෙයක් අහපා දෙන්න දෙයක් මොකක්වත් නැහැ. මිනිහා බලන්නේ හැංගිලා වැඩේ කරගන්නයි. ඒ නිසා භාවනා කරන අය මේක දන්නේ නැත්නම් එහෙම නැත්නම් අපි මෙහෙම කියමු. මෙවැනි தત્ත්වය තමයි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණි ලබා ගන්න ඉස්සලා ඉන්දියාවේ තිබුණ උගෝ දෙනෙක් භාවනා කරා. භාවනා කළා සාර්ථක වුණා. ඒගොල්ලෝ මේ ගිය කී අතහැරලා ගිහිල්ලා කැලියට වෙලා ඉඳලා යම් යම් භාවනා ක්‍රම එහෙම නැත්නම් ඒ දුතහංග ඒ කොහොම රකලා තිබුණ එකක්වත් ਸਰවචාන්සේ මේ ලෝකෙට ගෙනාපුවා නෙවෙයි. ඒ ගෙනාවට මොකද එක්කෙනෙක්වත් නිවන් දැක්කේ නැහැ. මොකද ඒ ලැබෙන සමාධිය එයා ඒක අර කාම ලාභ සත්කාර සම්මාන සිලෝක හදන එකන මට අරක ලැබුණා මේක ලැබුණයි කියලා මාන්නක්කාර කරනවා වගේ මේ ආධ්‍යාත්මික වස්තු ඒ කෙනාගේ දැඩි මාන්නයට හේතු වෙනවා. ඒ කෙනාගේ දැඩි දෘෂ්ටි වලට හේතු වෙනවා. දැටි තණ්හාවට හේතු වෙනවා. එයා ඒක දන්නෙත් නැහැ මොකද එයා උපයගත් එකක් නෙමේක. තදපි පස්ස පච්චය. ඒක එයා ස්පර්ශ කරලා කතා කරන්නේ. ඉතිචයයට තේරුම් කරලා දෙන්නම් ඊට උඩ ඉඳලා කතා කරනවා. ඒ එහෙමනම් ඒ ලනුව කාපු කෙනෙක්ම වෙන්න ඕනේ. මම මමත් උතන පටලවාගෙන තියෙනවා. මෙහෙම තමයි මටත් උනේ කියලා එයත් එක්ක ටික දුරක් යන්න ඕනේ. යානිකොත් නෑ නෑ ඔබට වැරදිලයි කියලා කවදාවත් මොනම හේතුවක් නිසාත් බෑ යාගේ මාන්නයට තට්ටු වෙනවා. එයා හිතනවා මට මේ උගන්නන්න හදනවා. මම මේ මම තනියම මේ භාවනා කරලා සිල් රැගෙන ඉන්නේ මේ ලෝකෙ කොච්චර දෝ සිල් නැති මිනිස්සු ඉන්නවා. මටවත් සමාධිය හදිගේ නැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කියලා කියන්න එපා. මම ඇවිල්ලි වෙලා දැන් දන්නවනේ මගේ ශේෂ්ත්‍රය කියලා හැම වෙලාවෙම අර මේකට කියනවා මේ පිට කර වෙනවා. ඒක නැත්නම් කේස් හඩ්නින් කියලා කියන්නේ. පිට කර වුණාට පස්සේ මොන බේතක්වත් අහන්නේ නැහැ. ඔය කේස් හාඩනින් කියලා කියන්නේ මේ තඹපු වී තඹපාල් කියලා කියන්නේ. ඒක වී තඹන් නැතුව කොටනකොට කැකුලෙන් කොටනවා කියනවා. තඹලා කොටනකොට ඒකට කියනවා තඹපාල් කියලා. ඒ වී තැඹුවාට පස්සේ ඒ වී වේලනකොට ඉස්සල්ලාම ගොම පොළවේ දාලා වී මුට්ටියෙන් බාපු වී වේලා ගන්න ඕනේ. ඊට පස්සේ හඳ එළිය වගේ තියෙන ලා අවුවේ වේලන්න ඕනේ. වේලා වේලා වේලා තමයි ටිකක් තද අවුවට දාන්නේ. ඒකත් අත ගගා ඉන්න ඕනේ. එතකොට තමයි ඇටේ හොඳට වේලෙන්නේ. ඒක පාරට බාව ගමන් අවුවට දැම්මොත් ඒක පිටපැත්ත කර වෙනවා. ඊට පස්සේ ඇතුලේ මැදේ අමුයි පිටකට කර වෙනවා. බීජ ඔක්කොම නරක වෙනවා. එනිසා වී වේලනකොට ටික ටික ටික ටික වේලෙන්න ආරින්න ඕනේ. නිකන් හඳ එළිය වගේ වේලා ගන්න ඕනේ. අත ගගා අත ගගා හරි ගසලා අන්තිමට තමයි ඒක අර හොඳ කර අවුවේ වේලා ගන්න වී කොටන්න ඉස්සෙල්ලා. ඉතින් මේ භාවනා ජීවිතවල ආගමික ජීවිතවල ඉන්නේ ওই ਬਾගෙට තැම්පිච්ච අල කේස් හාඩ්නින් වෙච්ච කේසස්. මොන්න තාලෙන්ව කතා කරලා බේරන්න බෑ. ඒකට තමයි සරුවචනන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා ඒ ඛණ්ඩ තින පරිබ්බු සේරම කාලා ඒ හැම ලණුවක්ම කාලා තියෙන. ඒකල කියනවා මම අහවල් ආත්මේ මටත් ඕක වෙලා තියෙන නිසා ඉතින් යාටත් හොරි මටත් හොරි නම් සොරි කියන්න දෙයක් නැහැ නේද? දෙන්නටම අපි අපි මටත් ඒක වෙලා තියෙනවා. ඒ නිසා මේ මිච්ඡා සමාධිය කියන මාතෘකාව මගේ අවුරුදු 40ක සමීක්ෂණයක්. මේ සමාධිය කියන වචනේ ගත්ත හැම කෙනාම ඒක පටලවාගෙන තියෙන හැටි ඒක අවුල් කරගෙන තියෙන හැටි බලනකොට ඇත්තටම අවංකව භාවනා කරන අය. ඇත්තටම අවංකව කැප කරපු අය. ඇත්තටම අවංකව අබිනිෂ්ක්‍මණය කරපු අය. හැබැයි ඒක කියලා දෙන්න තියෙන මේ වෙච්චි වැරද්ද ඔප්පු කරන දඟලන දඟලිල දිහා බලනකොට පේනවා මේ සරල කාරණාව පේන්නේ නැහැ. යමෙත් වැඩ කරන්නේ තණ්හාවකට අහු වෙලා කියලා, මාන්නයකට අහු වෙලා කියලා, දිට්ඨියකට අහු වෙලා කියලා, විපල්ලාසයක් කියලා, වංචනික ධර්මයක් කියලා, ෂටගතියක් කියලා මායාවකදී මේ මනසට පේන්නේම නැහැ. ඉතින් ඒ නිසා සරුවචනසේ දෙසටක් මිසිතුටි විස්තර කරනකොට ලස්සන කියනවා මෙන්න මේ සමාධියට ආපු කෙනාට මහන්නේ මෙන්න මේ මේ ටික වෙන්න පුළුවන්. හැබැයි මේ සමාධිය අහම්බෙන් හම්පෙච්ච කන්නේ. එයා එක භාවනාවේ උපයපු එකක්. උපයවට පස්සේ ඒ සමාධියෙන් ඇතිවෙන මේ වැරදි දෘෂ්ටිය වැරදි දැක්ම කවදාකවත් වෙනස් කරන්න කැමති නැහැ. මොකද ඒකෙන් එයාට තණ්හාව වැඩෙනවා. මාන්නේ වැඩෙනවා. දෘෂ්ටිය වැඩෙනවා. ඒ නිසා යා අනික් අයටත් එක්ක උඩින් ඉඳගෙන පුදුමාකාර විදිහට ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න හදනවා. එහෙම නැත්නම් කාටද කියලා දෙන්න හදනවා. ඉතින් කියලා දෙනකොට එයාට කවදාකවත් ඒ ඒ ඒ උගුලේ අමාරු වැටෙන්න බෑ ගෝලයෝ හැදුන් නැත්තම් ගෝලයෝ ටික තමයි ඊතුරු අමාරුව දාන්නේ සයිකෝපැත්ස්ලට කෝ සයිකෝපැත්ස්ලා නැතුව ඒ සයිකෝපැතික් සිටුේෂන් වැඩෙන්නේ නැහැ ඒ නිසා අනිවාර්යයෙන් මේ වැරදි බණ කියන කට්ටියට අනුගාමික ටිකක් එනවා ඒගොල්ලොත් ඒ පිස්සුවම තියෙන කට්ටිය ඒගොල්ලෝ ගිහිල්ලා අරය උස්සලම තියෙනවා තිබ්බට පස්සේ මෙයා හැම්බෙලාම නිකන් ඉහෙලින්ම තමයි කල්පනා කරන්නේ ගෝල බාලයෝ ඉන්නවා ඉතින් ඒක නිසා ඒතන සමාජයක් හැදෙනවා. කල්ට් ගෲප්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ඔය ගෝත්‍රික ඛණ්ඩායම් තියෙන. ඒ ගෝත්‍රික ඛණ්ඩායමක් වගේ ඉතින් ඊට පස්සේ යාට ලාභද සත්කාරද සම්මානද සිලෝකද නායකත්වයේ සියල්ල හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ දන්න එක කියලා දී යනවා මිසක් අය කවදාකවත් මේ මම සම්පූර්ණ වෙලා නැහැ තව. මේ භාගයට දැම්පිච්ච අලයක් කියලා යාට තේරෙන්නේ නැහැ. තව කෙනෙක්ගෙන් තියා අහන්නෙත් නැහැ. කරන්නෙත් නැහැ දිගට යනවා. ඉතින් ඒකේ බුද්ධජානන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණනේ යම් ඉන්දියානු සමාජයක්. ඒ සමාජයේ අද කියලා වෙනසක් නැහැ මට හිතෙනවා. ඒකට ඒ බුරුමේ පණ්ඩිත සාංශේ ලස්සන නිදර්ශන තුනක් කියනවා. එක තමයි අසිත තාපසය. අසිත තාපසය කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වුණාට පස්සේ මාලිගාවට එනවා. එයා පුරුදු කෙනෙක්. හැබැයි එයා භාවනා කරලා ජීවත් වෙන්නේ බ්‍රහ්ම මානසිකත්වයක දිව්‍ය අතහැරලා ගිහිල්ලා තියෙන විමාන තියෙනවා නම් එයා ඒ දිවි ලෝකයකට ගිහිල්ලා ඒ භාවනා කරගෙන ඉන්න මිසක මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා කලාතුරකින් තමයි එන්නේ. ආපුවමත් ඔය බබුවරෙක් හම්බෙලා. යනවා මිසක්කා සාමාන්‍ය විදිහට ඉන්නේ. ඉතින් එදා මේ මාලිකාවට වැඩිම සුද්ධෝදන මාලිකාවට වැඩිම ඒ රජුරවන්ට සුද්ධෝදන රජු ලොකු ලාභයක් අපේ ආධ්‍යාත්මික ගුරුවරයා ආවේ පුතාගේ පින්නට. ඉතින් පුතා ගිහිල්ලා පෙන්නනවා. වැඳපම් පුතේ කියලා. ඔළුව ගිහිල්ලා කරකවලා ගිහිල්ලා ජටාවේ උඩ හිටිනවා. ඒක ඉතින් මං කියන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඊට පස්සේ මේ තාපසයා hina වෙලා අඬනවා. දැන් රජුරවන්ට හොල්මන් දැන් මේ මනසේ ආපෙකෙන් හොදක්ද උනේ නරකක් උනේ කියලා. ඉතින් දරුවා බාර දීලා ගිහිල්ලා අහනවා නේ ස්වාමීන් වහන්සේ තාපසයා. මේ මොකද මේ අඬන්න හේතුව? මොකද මේ hina වෙන්න හේතුව. ඊට පස්සේ ආ කියනවා මෙයා ගිහිගේ හිටියොත් ඒ කාන්දේම ශක්‍රිත රජ වෙනවා. පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් එතකොටම සද්දෝතන රජුන සතුරක් ඇති වෙනවා. අපේ પરම්පරාවේ කවුරක්වත් ශක්‍රිත රජ වෙලා නැහැ. යන්තම් ශක්‍රිත රජ පැටියක් හම්බුණා. සුද්ධෝදන රජුන ඒ ලොකු සතුටක් මේ මේ දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂෙක් පින් ඇති පුතෙක්. ඒතර ඔබ වහන්සේ එහෙම තීදී ඇඬුවේයි. නේ මට මේ මෙයා බුදු වෙනකොට මට ඉන්න හම්බ වෙන්නේ මං එතකොට මැරිලා. කතා ඉවරයි. දැන් මේ බුදු වෙනකව බුදු වෙන බව දන්න බුද්ධහංකුරයන් වහන්සේ පිළිබඳ පළවෙනිම අනාථ වක්තෘත්වයේ ප්‍රකාශ කරන මේ අසිත තාපසයා මෙයා බුදු වෙනකොට ඉන්න බැරි ඇයි? එයා වඩලා තිබුණේ අරූප ධානය මරණයට පස්සේ අනේ අරූප ලෝකයකට. දැන් නතර කරන්න ඕන අරූප ධානය. එහෙමනම් එයාට පුළුවන් බුදු වෙනකොට ඉඳලා මේ ජීවිතේ මනුස්ස මෙන්න භවති තුන් තලේ වෙන තැනක ඉන්න පුළුවන්. හිතකොට බුදුන් දකින්න පුළුවන්. අරූප ලෝකෙට ගියට පස්සේ දකින්න බෑ. මෙයාට අරූප ලෝකෙට තියෙන කැමැත්ත නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන බව දැනගෙන ඒකට තියෙන මන අපේ අතාරින්න බෑ. ඒකම සිද්ධ වෙනවා. ඒකම සිද්ධ වෙනවා. ඒ තමන් හිටපු මානසික මට්ටමේ සමාධියට තියෙන කැමැත්තේ මැරිලා ඒකට අදාළ අරූප බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට පස්සේ බුදුරු පහළ වුණාට ඒක දැක ගන්න ඇස් දෙකකුත් නැහැ. අහන්න කනකුත් නැහැ. ඉතින් ඒ නිසා පංචවෝකාර භවයක් ලැබෙන්නේ නැහැ. එයාට ඒ බව දැනගෙනත් බුදුහාමර මෙතන මේ තව ටික කාලෙකින් බුදු වෙනවා. ඒකෙන් ගලව ගන්න බැරි තරම් අර ලැබපු සමාධියට තියෙන මිච්ඡා සමාධියට තියෙන නිකාන්තිය. ඉතින් ඒක ඕන කෙනෙකුට අපි පුංචි කාලේ දහම් පාසලෝක් කියලා දෙනකොට අපිට තේරුන්නේ නැහැ මේ අස්සාවසයට කෙලවෙලයි කියලා. අපිට අස්සාවසට හරි ගිහිල්ලයි කියලා. බුදුම පණ්ඩිත සාංශර කියනවා එයාම ලැබු සමාධිය නිසා එයාට බුදුන් දකින්න බැරි බව දැන දැනත් ඇඬුවත් ඒ ධ්‍යානෙන් ගැලවෙන්න බෑ. ඒකට තියෙන ආසාවෙන් ගැලවෙන්න බෑ. ඒකට මොන වගේ අපි කිව්වත් පුරුෂයෙක් ස්ත්‍රියවකට බැඳීමක් ඇති වෙලා. එහෙනම් හොරාඹුවකට බැඳීමක් ඇති අපිට පේනවනේ දැඟලුවාට ගලවන්න බෑ. ඒක නිකන් ඇබ්බැහියට යනවා. කුඩු ගහන්න ගියාම ගලවන්න බෑ. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්තයට, අක්කු දූර්තයට මොන දෙයකට ගියත් ගලවන්න බෑ. මේ මනසට ඇත්තට ඕනවත් බෑ. ඊට වැඩිය භයානක දෙයක් මෙතන තියෙනවා. තමන්ම දන්නවා මේ මේ පින්ඇති කුමාරයා අවුරුදු 35නේ බලාගෙන ඉන්න ඕනේ. බ්‍රහ්ම ලෝකෙට ගියාම අවුරුදු කෙල කෝටි ගාණක් ඉන්න එපා යෝගේ. ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරා වගේනේ. ආයේ එළියට එන්න බෑ. එළියට අවුක්කුණු වෙනවා. ඉතින් ආයේ ඒකට තියෙන කැමැත්ත. එතකොට හිතා ගන්න පුළුවන් අපිට මෙච්චර ඥානයක් තිබුණත් මට මම මේ යන්න හදන පාර වෙනස් කර ගන්න බෑ. මොකද මම දැනට ඒ ඇති වෙලා තියෙන සමාධියට තියෙන ආකර්ෂණය. ඒක උපයපු දෙයක්. ඉතින් ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ අසිතාපසිය උපයාගත්ත දේ නිසා බුද්ධ බුද්ධාන්තරයක් පැන්නා. ආයේ බුද්ධාන්තර කීයකට පස්සේ දන්නේ ආයේ මේ ලෝකෙට එන්නේ එතකොට ඔය කියන ඥාන ඇති වෙයි දන්නේ නැහැ වැල් ගැඩවිල්ලෙක් වෙලා උපදී දන්නේ නැහැ. මොකද බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ තියෙන පින් ඔක්කොම ගෙවිලා ගෙවිලා ගෙවිලා ආපහු එන්නේ ආය සංසාර චක්‍රේ මුලට. ඉතින් ඒක නිසා ධානය හොඳයි. මෙහෙම නැත්තම් සමාධිය හොඳයි. ඒකට කියනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපකටෝ භවී කියලා. ඒ ධානයට බාධා කරන නීවරණ අයින් වුණාට පස්සේ ගැඹුර පේනවා. ඒක මේ අපි නිකන් සංග්ලාස් දෙකක් තිබිලා ගල්වල දැම්මා වගේ. දැන් හොඳට පේනවා. පේනුණාට ඒ ඇතිවෙච්ච ඒ සමාධියට සීන ආකර්ෂණය මේ ලෝකේ තියෙන සාමාන්‍ය ඇබ්බැහි කියලා අපි જાතියක් තියෙන දැන් මේ වෙනකොට ඒක හොඳටම බරපතල ප්‍රශ්නයක්. ලෝකේ මේ ඇබ්බැහි වලට ලක් වෙලා තියෙන තරුණ ජනතාව සහ වැඩ කරන ජනතාව. ගලවන්න සයිකියාට්‍රික් කෙනකින් අහන්න. ගියාට පස්සේ ආය ගලවන්න බෑ. ඒ වාගේ දෙයක් මේ සමාධිය කෙරෙහි තියෙන එකට කියනවා නිකාන්තිය කියලා. ඉතින් ඒක කියනවා මේ චිත්තවිසුද්ධි දිට්ඨි සීලවිසුද්ධි චිත්තවිදිට්ඨි ඇති වුණාට පස්සේ එයාට විශාල ප්‍රදේශයකට විවෘත වීමක් ලැබෙනවා. ඒ විවෘත වෙන දේ අල්ලන ඇල්ලිල්ල ඒක මන්මත් කරන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඇස් බැඳුමක් ඒක. ඊට පස්සේ එකක් අල්ලනවා මොකා කිව්වත් ගලවන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් වුණත් දැන් වුණත් ඒක දැක් ගන්න පුළුවන්. මම මේ පෙන්න පොනි දර්ශනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලා <clears throat> නැත්තම් සම්බුද්ධත්ව පද ප්‍රාප්තියට කලින් වෙච්චා. තව නිදර්ශන දෙකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දාන්න. මේ සිද්ධාර්ථ තාපසයා මේ වගේම 29 දී ගිහිගේ අතල්ලා ගිහිල්ලා ඉස්ලාම යන්නේ ආලාර කාලාම ගාවට. ආලාර කාලාම කියලා කියන්නේ හත්වෙනි ධ්‍යානෙ ලැබපු කෙනෙක්. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතනෝ කිසිත් නැති තැනට යන්න පුළුවන් යාර. අකින්චනේ හොයන්නේ. අකින්චන මොකක්වත් බලන්නේ නැහැ. ඒක ටික විස්තර කරනවා නම් චතුත්ථ ධානයට යනකොට රූප ධාන හතරේ රූපේ අපි ගත්තොත් ආනාපානෙ මුල් කරන ආනාපානෙ ගෙවිලම ඒ චතුත්ථ ධාන විස්තර කරන ඕනේ පොත කියනවා ආනාපානෙ 100%ක්ම ගෙවිලා. එයා දන්නවා දැන් අරමුණක් නැහැ. රූපාරම්මණයක් නැතුව හිත පවතිනවා. එහෙම නැත්නම් රූපේ ගෙවම් කළා. එතකොට යාට ලොකු සතුටක් ඇති වෙනවා මේ තද ට්‍රැෆික් ජෑම් එකේ හිටපු මිනිස්සෙකුට කෙලිම පාර හම්බ වෙනවා කිසිම වාහනයක් නැහැ යන්න පුළුවන්. ඒ නිසා ඒක රූප ධානය වල අවසාන මට්ටම කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ බාධාව අයින් වෙනවා. හැබැයි ආකාශය ඉතුරු වෙනවා. ඉතින් ඊට පස්සේ යාට තේරුණොත් මේ පඨවි ආපෝ තේජෝ නැති වුණාට නැත්තේ නෑ මේකේ මොකක්ද එකක් තියෙනවයි කියලා. ඒක දැන් තමයි ඔය මේ ක්වොන්ටම් ෆිසික්ස් කාර්යෙන්ට හම්බෙලා තියෙන්නේ ඇන්ටි මැටර් කියන එක. මේ මැටර් කියන එක ද්‍රව්‍ය අයින් වුණාට පස්සේ ඒකේ හේවණල්ලක් තියෙනවා. ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ හැබැයි ඒක නැති නැහැ කියලා කිව්වොත් ධර්ම විස්තර කරන්න බෑ. සරුවචනාංශي මතක් කරා පට ව්‍යාපෝතේ යෝ තියෙන්නේ අවකාශයක ඒක හරියට ටීවී ස්ක්‍රීන් එක ඩොට්ස් හදනකොට ඩොට්ස් දෙකක් එකට වදින්නේ හැම වෙලාවෙම අතරමැද අවකාශයක් තියෙනවා. එක ඩොට් එකක් ගිහලා ඊගා ඩොට් එක එන අතරමැදත් අවකාශයක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. මොකද අපි බලන්නේ ඩොට්ස් විතරනේ. ඩොට්ස් එකක් මැද එකිනෙකට ගැටෙන්නේ නැත්තේයි කියලා බැලුවොත් ඔන්න පේන්න පටන් ගන්නවා දෙක අතර අපිට තේරෙන්නේ නැති පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. ඒ හතරවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දිගටම ඒ සතිය ඉදිරියට යන්න එයාට තේරෙනවා හතර මහ භූතයන්ගෙන් අපි විනිර්මුක්ත වුණාට හතර මහ භූතයන් ඉන්න ශේෂ්ත්‍රයේ තියෙනනේ ෆීල්ඩ් එක එහෙම නැත්නම් ඒ ඒ ඒ පරිමාව ඒ පරිමාව අවකාශයක් හැප්පෙන දෙයක් නෑ ඒකේ අජටයි අජට කියන්නේ ගැට ගහන්න බෑ අජටාව කාශය කියලා කියනවා ඒකේ ඉන්න පුළුවන් එතකොට එයා රූප ධානයකට වැටෙනවා. ආරූප රූප ධානයෙන් අරූප ධානයට ගියා වෙනවා. එතකොට එයාට තේරෙන පටන් ගන්නවා මේ හිස්තැනට ගියාට මගේ හිත කොච්චරකත් ඇති දෙයට අදිනවා. අර නැති වෙච්ච ආනපන වහන්න හිතෙනවා. අර නැති වෙච්ච බිම්බි මැකිලිම හොයනවා. නැත්තම් මේ කය නැති වුණාදෝ කියලා බයක් ඇති කරනවා. ඒ මොකද විඥානයේ හැම වෙලාවෙම ඇති දේ සහ නැති දේ අතර දෙකට බෙදලා ආණ්ඩු කරන එක ස්ප්ලිට් ඇන්ඩ් රූල් මූලිකම කරන්නේ විඥානය නිසා විඥානේ මොකද කරන්නේ මොනක්වත් නැති එකද හොඳ මොනක් ඇති එකද හොඳ කියලා ඒ දෙක ගැටීම හරහා නැති වෙච්ච ගමන් ආය ඇති දෙයට ගෙන්නඳ යටින් උල්පන්දන් දෙන ගතියක් තියෙනවා මේ ගිවං කරලා ලැබිච්ච හිස්තන වෙනුවට හුස්ම අරගෙන බලන්න හිතනවා යාළුවා කියලා හුස්ම ගන්න බලනවා මේ නැති වෙච්ච එක ආය ගන්න එහෙම නැත්නම් ඇත්ත ඒක අරලා බලන්න හිතනවා මේ කකුල් යටිපැටියේ නැද්ද ඇත්තටම තියනවාද කියලා එහෙම නැත්තම් එහෙම නැත්තම් හිත නින්දකට දානවා. මොකද එයාට හුරු නැහැ කවදාකවත් හිස්තැනක ඉඳලා. හිස්තැනක සතියක් පවත්තලා. හිස්තැනක සමාධියක් පවත්තලා. එයා දන්නේ මේ කාම ලෝකෙ විතරනේ. ඉතින් බුද්ධෝත්පාද කාලෙක ඉඳලා මේ රූපෙට වැඩිය හොඳයි assume අරූපේ අරූපේ ධානය පවත්වන්න පුළුවන්. නමුත් අපේම විඥානේ ඇති සහ නැති. ඒක ලොකු සංහස ලියන්නේ අද්‍රව්‍ය සහ ද්‍රව්‍ය අතර දෙක ප්‍රශ්නයක් කරගන්නවා. අද්‍රව්‍යයට ගිය ගමන් ද්‍රව්‍යයක් ඇතිකරන්න නිකන් තල්ලුවක් ඇති කරගන්න. ටික හුස්ම අරගෙන බලන්න ඇත්තටම හුස්ම නැද්ද? ඔය දැනෙන්නේ සංකල්පයක්ද ඇත්තටම හුස්මද? එහෙම නැත්නම් අත් දෙක තියෙන විදිහටමද තියෙන්නේ? එනතම් බෙල්ල ඇද වෙලාද තියෙන්නේ? කෙලින්ද තියෙන්නේ? ඉස්සරහට ගිල්ලක් තියෙන මේ විඥානේ මොකක්ද? මොකක් හරි ප්‍රශ්නයක් දාලා අර තිබිච්ච අර එකලස අර හිස්තැනට හිස්තැන බුද්ධිය ගින්න දෙන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්නවා. ඔක්කොටම ඒක නෙවෙයි වෙන්නේ. ඔක්කොටම ඒක නෙවෙයි. ඔක්කොටම හිස්තැන ගියාම ආපහු රූපෙට එන්න තියෙන ආශාව නෙවෙයි. සමහරෙකුට රූපයේ කරදරයක් වෙලා කොයි වෙලාවෙද මම ඉක්මනට ආයේ අරූපෙට යන්නේ කියලා බහුවෙන්ද භාවනා කරන්නේ ආනාපානෙ නෙවෙයි. කෙලින්ම හිස්තැනින් පටන් ගන්න හදනවා. මම දන්නා මෙහෙම කියනකොට මේ කාරණා වැටහෙනවාද කියලා එදා කවදාකවත් ආනපන හරියන්නේ නැහැ හිතනත් නැහැ. පටන් අර ගන්නකොට පුරුදු ක්‍රමයට ගිහල් වෙලා හිතෙන්ට ආවට පස්සේ හිතන්න පුළුවන් තරම් හුරු කරන්න. ඒක නෙවෙයි නිවන කියන්නේ. අද එතෙන් ගියාට පස්සේ විතරයි මේ විඥානය කියලා අපේ හිත අපිව රූපයට අදබඳ තම නැටි. රූපයට අදබඳිනක හොඳයි. කාමයට අදබඳ තම නැටි. ඒක නැති වුණාට පස්සේ ඒක අතහරින්න රූපයට අදබඳ තබනවා. ඉතින් මේ දෙක අතර මේ විඥානයේ මේ කරන ජඩ, ෂට, කපට, මායා වංචනික ධර්මයේ දැක්කනම් හැම දේශපාලනඥයෙක්ම උතන තමයි ඉන්නේ. ඌ කරන දෙකට බෙදලා ආණ්ඩු කරන එක. දැන් කෙරෙන්නේ ඒකනේ හැමතැනම මුස්ලිම් මිනිස්සු ජාති දෙකකට කැඩුවා. ලංකාවේ දෙමළ සිංහල කියලා කැඩුවා. ඕනෙම තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කුත්තුවක් දානවා අර තීන එකට. ඉල්ලලා අඩුපක්ෂයට ආයුධ ටිකක් දෙනවා. දීලා කියනවා පෙට්‍රල් ඕන තරම් ගනින්. ආවුද ගහපි ඕකට ඕක අසාධාරණයි පේන්නේ නැද්ද උඹලට ගහන හැටි කියලා. අම්මාට බල බැලින්නම් මේ සුළු જાතින්ද කොහෙන්දෝ සල්ලි ඇවිල්ලා මහා જાතියේ ලොක්කෝ හැන්දි ගෑවිලා යන්න වැඩ කරනවා. නිව්සීලන්ත මවුරිස් රට සල්ලි හම්බ වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇබරිජිනස් රට හම්බ වෙනවා. ඉතින් මේ අපේ ලංකාවට කරපු සෙල්ලම තමයි. දෙකට බෙද. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇවිල්ලා මොකොත් කියන්නේ. බලාගෙන ඉන්නවා කවුද ගහගන්නේ කියලා. ගහලා සුළු පක්ෂිකෙක් කියනවා ගහපියෝකට බඩු දෙන්නම් අපි. අහිම අසාධාරණ බලපන් උනේ මා ජාතිය එන්න හදන්නේ උඹලට ගහන්න ගහපිය කියලා. ඉතින් අපි ඒ ඒ මොඩල් එක බැලුවොත් හොඳට බැලුවොත් එමසු කොච්චර ෂට ක්‍රමයකද ඒගොල්ලන්ගේ ආයුධ ටික විකුණගන්නේ. කොහොමද මේ මිනිස්සු අතර තියෙන ගැටුම පාවිච්චි කරලා එමසු තලාව බන්නේ මේ ඉර නොබසින අධිරාජ්‍ය හදන්නේ කොහොමද කියලා බැලුවොත් සුද්දගේ ওই පාහර නීතිය කියන්නේ දෙකට බෙදලා ආණ්ඩු කියන්නේ. ওই සුද්ධගේ නෙවෙයි අපේ විඥානේ තියෙන්නේ. ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර පුදුමාකාර දෙකට බෙදලා අද්‍රව්‍යයට ගිය ගම හීන දාඩිය දානවා. බය වෙනවා. බෙල්ල ඇද්ද විලා යනවා. වක්කාර වෙනවා. ඉතින් යෝගාවචරය ගිහලා හොරියෙන් පැන්ඩෝල් ගන්න. එහෙම නැත්නම් අප නූලක් ගැට ගහ ගන්නවා සෙල්ලමක් නෙවෙයි කතරගම දෙවියෝ ඇවිල්ලා දන්නෙත් නෑ මේ. එහෙම නැත්නම් සමන් දෙවියෝ ඇවිල්ලා සරස්වති වරමක් ලැබිලත් දන්නෙත් නැහැ කියලා අර භාවනාව යන ගමන් ඒ සෙල්ලම් ටිකක් යනවා නොකරන එකෙක් නැති තරම් එකියක් නැති තරම් මේ විඥානයේ දෙන ලනුව අල්ලන්න බෑ මොකද හොරාගේ අම්මන්නේ පේනහන්නේ ඊට පස්සේ කවදා හරි දැනගත්තොත් මේ විඥාණය විවේකතෙන්ට යන්න දෙන්නෙම නෑ මොකක් හරි එකක් ඔලුවට දාන. ඒක දැනගත්තට පස්සේ ඒව දැම්මත් ගණන් ගන්නෑ. දැන් මම ගණන් මිත්‍යා දෘෂ්ටික වුණා, සද්ධාව නැති වුණා, සතිය නැති වුණා, වීරිය නැති වුණා. සමාධියදී යකින් ගණන් නැහැ ගණන් ගන්න එපා. මෙයාගේ සෙල්ලම් ওই තියෙන්නේ. ඔයා නැති වෙනාට දිගටම නැති වෙන ඉනවනේ. ඒ නිසා තීරුම් ගන්නවා සතිය නැති වුණාට කම්පා වෙන්න එපා. සද්ධාව නැති වුණාට කම්පා වෙන්න එපා. ඔය ආයේ සද්ධා වෙනවා. ඔය නිදිමතාවට බය වෙන්න එපා. ආයේ වීර්යය එනවා. ඔය සමාධිය නැතුණා දාකවත් බය වෙන්න එපා. ඔක හැදෙනවා. ඒ නිසා මේ ඉන්දිය ධර්ම බල ධර්ම බවට පත් වෙනකොට සාරිපුත්‍ර සාංශ මේ කියලා දෙනවා. ඌව නැති වෙනවා. නැති වෙලා බය කරන්න හදන්න බය වෙන්න එපා. මේ විඥානයාගේ කරන මහා ෂට වැඩක් තියෙනවා. ඒක දැනගත්ත පස්සේ සද්ධාව නැති වුණත් ගාලල්ලා. ආපහු එනවනේ. ඊට පස්සේ වීර්ය නැති වුණා නිදිව ගාලල්ලා. සාක්කුවේ දා ගන්නවා. ඔළුව බුති. ගාලල්ලා. ඒකට බය වෙන්න එපා. ඒක නැතුව යන්න බෑ ඔය ගමන. ඒ සතිය නෑ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් සතිය අම්මා අප්පා දීපේ ගන්න නෙවෙයි මේ අතරමඟදී හම්බෙච්ච යන්නේ තියෙනවා. තිබිච්ච නැත්නම් ගහිටපන්. සමාධිය නැහැ. ගාලල්ල. කොයිද සමාධිය කියන්නේ? අපි වගේ පිස්සන්න ඕක එනවනම් හොඳයි නැත්නම් හොඳයි. ඒසේ ඥානයක් වෙනවා. ඒකෝ පිස්සු අපි කොහොමනම් මැට්ටෝනේ. ප්‍රශ්නයක් නැහැ. එතකොට යා යන්නේ කොහමද? අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති. උබයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති. බුදුජානන්සේ කියනවා ගහක් ළඟට මිනිස්සෙක් යනවා ඵල අපේක්ෂා කරගෙන. ලැබුණොත් හොඳයි. නොලැබුණයි කියලා මැරෙන්නේ. ඒ ගහේ මේ කන්නේ නෙවෙයි. නෑ. අලත්තන් යදියන් සාල් ලැබුණොත් හොඳයි. නාලත්තන් සුන්දරයි. ඉතින් කමන්නේ ගහනේ උබ්බයේනේව සෝතාදී. ලැබුණත් නොලැබුණත් ඕ සමසිත පවත්නවා රුක්ඛංග ප්‍රතිවත්තති ගහක් ළඟට ගිය මිනිසෙක්ගේ ආපහු එනවා. පින්න පාදවදින භික්ෂුවක් ගෙදරට ගියාට පස්සේ අච්චම්බන්තේ කියලා කිව්වොත් අද බින්න පාතේ දෙන්නේ නැහැ කියලා ඉතින් නඩු දාන්නේ උඹ ඊයේ දුන්න අද දෙන්න එපා මං ආවනේ උඹට කියලා එහෙම කියන්න බෑනේ බුරියානි දෙනවා කොත්තු රොටි දෙනවා අනිත් දවසේ කියන මොකක්වත් නැහැ කියලා කොයි එකකටත් අපි සූපත් වේවා කියනවානේ කොයි එකකට ඔපත් කියනෝ කියන්නේ ඕනේ මම අද දෙන්න බෑ කියලා කියන එකත් ලොකුම ලොකුම වගකීමක් ඒ gederin කියන බන්දේ ඊගාව gederට වඩින්න කියලා. එච්චරයි ඒ කියන්නේ අද නෑ මොනවාක්වත්. කිසිම අහිතක් හිතන්න බෑනේ. ඒ වගේ ධ්‍යානෙ තිබුණා වේවා, ඥානෙ තිබුණා වේවා, සතිය තිබුණා වේවා, සමාධිය තිබුණා වේවා, සද්ධාව, වීර්ය නැති වෙනකොට පුංචි සතුටක් එනවා. මට මොකද වෙන්නේ මේක නැති ජීනකම් මෙච්චර කල් හම්බ කරා නැතිවම මොකද වෙන්නේ කියලා අර උපයා ගන්න වස්තු Taman අතේම දීවිලා වියකිලා යනකොට නොසලී සිටීමේ හැකියාවක් එන්නේ ඔය මිච්ඡා මට්ටමේ නෙමෙයි ආකින්චඤ්ඤායතනට යනකොට තිබුණත් සද්ද ඇහුණත් ඒක ඇත්තද නැද්ද දන්නේ නැහැ. ඇයට සද්ද වගේක් තියෙනවා. වේදනාවක් තියෙනවා දරා ගන්න පුළුවන්. ඇත්ත වේදනාවක් දන්නේ නැත්නම් බොරුත් දන්නේ නැහැ. හිතවිලි වගේක් එනවා. කොයිදෝ යන හිතවිලි නන්නත්තා. ආනවානෙත් එහි යන්නම් හොල්මන් කරනවා. නැත්තේ නෑ මොනවාක්වත්. හැබැයි තියුණාට ගණන් ගන්නෑ. එතකොට ඔක්කොම අහෝසි වෙනවා. තිබුණාට නිකන් නෙළුම්පතේ තියෙන වතුර කඳුල වගේ එකක්වත් නැත්තේ නෑ. හැමදේම තියෙනවා හැබැයි තියෙන ටිකක් ඈතට ගිහිල්ලා තමන්ගේ නිකන් සිතිජේ මට්ටමේ තියෙන. ඉන්න තැන විවේකයක් තියෙනවා. පොඩ්ඩ වැරදුනොත් අර මොකක් හරි එකක් ඇවිල්ලා ආක්‍රමණය කරනවා. ඒ නිසා පූර්ණ අවධියකින් බලන්න පුළුවන්. එතකොට යා මේ තියෙන හරියක් තියෙන සංඥා ගණන් ගන්න දෙයක් නෑ. ඔය කතන්දර ගොතන්නත් එපා, අහුලන්නත් එපා එකක්වත්. අරකට වෙඩිය මේක හොඳයි කියලා මනින්නත් එපා සරල භාෂාවෙන් කියන ඔය දකින්න දේවල්ට නම් දෙන්න එපා. නම දීපු ගමන් කතන්දරයක් ගොතනවා. ඒතකොට ඊට පස්සේ ටික වේලාවකට එහෙම ආකින්චඤ්ඤ කිසිවක් නැතනට යන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ඒක එච්චර ස්ථාවර මට්ටමක් නෙමෙයි ඊට පස්සේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තන්ට යනවා. ආනපනෙ තියෙනවා ක සංඥාවක් වෙන්න පුළුවන් ඇත්ත ආනපනෙත් දන්නේ. ඒ අතනදී පිම්බීම ඇකිලිමත් ඕනනම් තියෙනවා. සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා ඔය ආලාර කාලාමේ හිටියට කිසිත් නැති එකක ආකින්චඤ්ඤායතනේ ඉතින් සිද්ධාර්ථ ගෞතම තාපසයා ගිහිල්ලා සුමානයයි ලෝකෝද හිටියේ සුමානය ඇතුළත ඕකට ගියා එතෙන් යන්නේ ඉච්චරම අමාරුවක් වෙලා නැහැ. මොකද ආකල් පෙරම්පරව කෙනෙක් නේ. ඊට පස්සේ ගුරුන්නාචර පුදුම සතුටක් ඇති වුණා. මේ තමයි ඉස්සල්ලාම ගෝලයා සුමානකෙන් මේක වශී කරගත්තා. ඊට පස්සේ කිව්වා මයි ළඟ මෙච්චර සෙනක ඉන්නවා. අපි දෙන්න පන්ති දෙකකට කදාන ඔයා භාගයක් ගන්න ඔයා භාගයක් ගන්නම් මං. ඒ තරමටම මේ සැලකුවා. මං හිතන්නේ මේ දුව ඉන්න ඇති දෙන්න විදියක් නැහැ. සිද්දාසු වල බැඳලානේ. නැත්තම් දිසාමාමක් කරන්නේ දුව දෙන එක. ලොකුම දඬුවම තමයි බැච් ස්ටොප්ට කරන්නේ. බැච් ස්ටොප් කෙරුවොත් දෙල්ලන්නේ නැහැ. එහෙනම් මේකත් අරන් ඵලයන් නිකන් යනවා. මේකෙදි වෙ එහෙම කතාවක් නැහැ. ඊට පස්සේ සිද්ධාර්ථ කුමාරට තේරුණා තාපසතුමාට තේරෙනවා මම කිසිවක් නැත්තන්ට ගියා මේ කෙලවරක් නෙමෙයි මේක පොඩි తాවකාලික තත්ත්වයට ඊට පස්සේ නෑමයි මගේ පරිශීණි වනේ ඊට පස්සේ උද්දක රාම පුත්‍ර ගාවට ගියා එයා ඊගාවේ කියලා දුන්නා නේව සංඥා නා සංඥා සංඥා මට්ටමින් එනවා යනවා මම එකට ඔක සැලෙන්නේ එයා කිව්වා මින් එහාට යන්න තැනක් ඇත්තෙත් නෑ කියලා හතරවෙනි ධානය. එතෙන්දි සිද්ධාර්ථ කුමාරයාට කිව්වා මේ 500ක් ඉන්නව සෙනක 50ට දේශපනා කරගෙන ඉන්නේයි කියලා. කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී. ඒ තමන් ඇති කරගත් එක තියෙද්දිත් මට තාම සත්‍ය ලැබිලා නැහැ කියලා තීරච්ච එක තමයි බුදු වෙන තියෙන එකම අංකුරේ. ඒක හොඳයි කියලා හිතුණා නම් ආයෙන් එහාට යන්න හිතෙන්නේ නැහනේ. දැන් මේක හරි නෑ. ඒක නා විතරයි ප්‍රයත්නේ අතහරින්නේ දුරනික්ෂේප කරන්න ඉදිරියට ගියා. දැන් මෙතන නෙමෙයි කතාව. දැන් මේ සර්වඥාන්සේ ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 6ක් දුෂ්කරවත පුරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා අවබෝධ කෙරුවනේ. අවබෝධ කරපු දාස් වෙනවා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්යි ලෝකේ මම මෙතෙක්කල් සරුවඥයි කිව්වේ නැහැ අවබෝධ කරගන්න නැති නිසා මම අද කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත සුනර ප්‍රජාව සහිත දිවි මිනිස්සුන්ට මම කියනවා මම අවබෝධ කළා කියලා. මොකද මම අවබෝධ කරපු නිසා. කියලා හොඳ ලොකු පැහැදිලි අවබෝධයක් එනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේසා ගැඹුරු දෙයක් කාටද මම උගන්වන්නේ? මේ ඔක්කොමලා ඉන්නේ මේක එක්කෙනෙක්ගෙන් අහුවොත් මෙතන ඉන්න ඕන කෙනෙක් ඉන්නේ මොකක් හරි මේ ලාමක ගොම්බෙට්ටක් ගැන කල්පනා කර කරනේ. ඔය ජිහාන කියartifactId අబ్బෝ ඌ අපට තේරෙන්නේ නැහැ. මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්න ස්වාමීන් වහන්සේ ඒකයි තියෙන්නේ චතුත් අධ්‍යාන වෙච්චාමකෝ රූප අධ්‍යාන වෙච්චාමකෝ ඌව මෛත්‍රී බුදුහාමරන් කාට දාන්නේ. ඔබ වහන්සේලාගේ නැද්ද මේ ડોක්ටර්ගේ නම්බර එක මේ කන්සල් කරගා. ඕන්න ප්‍රශ්නේ. ඉතින් මේ කට්ටියත් එක්කනේ බුදුහාමරන් දැන් කරන්න වෙන්නේ. කල්පනා කරනකොට බුදුරජාණන්සේට මතක් වුණේ ආලකා ආලකාරාම බලනකොට අරූප ධානයේ මේ සුමානකට ඉස්සෙල්ලා මැරිලා අසිතට වෙච්ච වැඩි. කතා කරා නම් ඉක්මනටම අවබෝධ කරගන්න කෙනා. කතා කරගන්න බෑ. මොකද මේ ධානයේට වශීභාවයේ කොච්චරද කියනවනම් එයා ඒ ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා. ඊට පස්සේ උද්දක රාමපුත්‍ර ඊයරෑ මැරිලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භව 33 තලේ ඕන තැනකට ගිහිල්ලා උදව් කරන්න පුළුවන් මොකද ආරෝප ධාන වලට ගියාම කරගන්න බෑ. නමුත් සරුවචනාංශේ බුදු වුණාට පස්සේ තරුප ධාන අනුමත කරා. ඒක පාවිච්චි කරන්න වශී වෙන්නේ නැතුව, ඒකට මත් වෙන්නේ නැතුව, ඒකට නතු වෙන්නේ නැතුව, ඒ කෙලවරයි කියලා හිතන්නේ නැතුව, ඒ කේවලයි කියලා හිතන්නේ නැතුව. ඉතින් මෙවැනි සමාධියකට ගෙහිලා, ඒක උඟාක අමාරු දෙයක්. ගිහිලක වශී කරගෙනත් අන්තිමට ඒක උගුලක් වුණොත් ඒක ට්‍රැප් එකක් වුණොත් ඊට පස්සේ යා කොට ගන්නවා කියන එක මේ මේ මේ කාරණා තුනේදීම සරුවච්චන් වහන්සේටත් බෑ දැන් මොකුත් කරන්න. ඒ අහුවෙලා තියෙන අහුවිල්ල. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා පළවෙනි ධ්‍යානයට යනකොටවත් දෙවෙනි ධ්‍යානයට යනකොටවත් මේ හැම තැනකදීම පළවෙනි ධ්‍යානදී සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං කියලා මේ මනුස්ස ලෝකේ උපදපන සතුටක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ආට ඒ ගුරුවරයාට සතුට ඇති වෙනවා බුදුහාමුදුරට සතුට ඇති වෙනවා පුදුමාකාර බැඳීමක් ඇති වෙනවා. ඉතින් ආයතන දැන් හරිද? මගේ වැඩේ ඔච්චර තමයි දැන් මම හරි කියලා. නමුත් ඒක ආදීනව දක්නාසුලෝ ලක්ෂ වාරයක් වශී කරන්න යාට හිතෙන්නේ නැහැ. මොකද යාට හිතෙන්නේ මේක නිකන් දඹ රත්තරන්. මේක ආයේ මොකටද සැක කරන්නේ? මම ඕපියපු දෙයිනේ. නමුත් ධ්‍යාන භාවනා උගන්වන ගුරුවරු කියන්නේ ඒක ලැබුණට ඒක නැවත නැවත වශී කරන්න ලක්ෂ කෝටි වාරයක්. කොහොමද කරන්නේ? ඒ ධ්‍යානෙ විනාඩි 10ක්, 15ක්, 20ක්, 30ක් පැයක් විතර අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඉන්නකොට ධානයට යනකොටම ඒ ඇති වෙන සිලිලාරේ බැඳපු අලුත වාගේ. හරිසෝක්. පැය යනකොට ඕන් අර බලපුරුදු ධාන මෙව්වත් ඇවිල්ලා නීවරණත් ඇවිල්ලා මං ඉන්නේ ධානේද නැද්ද කියලා තෝරගන්න බැරි තරම් අරක ඔද්දල් වෙන්න පටන් ගන්නවා. එතකොට එයා තීරුම් අර ගන්නවා මේ ධානයේ අගපැත්තට යන විනාඩි 55 60 යනකොට අර නැති වෙච්ච විතක්ක ਵਿਚාර දෙක බොහොම හිතුවක්කාරතාවට මතුවලා විවිධ කාම අරමුණකට ගෙනිනවා. මූල කර්මස්ථානේ තියන්නෙත් නැහැ. මේක ආයසරයක් ධානයට සම්බන්ධලා පැයක් විතර ඉඳලා බලන්න. බලනකොට බලනවා සම වදින වේලාවේදී තියෙන සිලිලාරයත් පැය භාගේ විනාඩි 45 55 60 යනකොට ඒක ඔද්දල් වෙන හැටි. බලලා තීරුම් අරගන්න මේ ඔද්දල් වෙන වේලාවේදී අර යටපත් කරපු විතක්ක ਵਿਚාර දෙක වෙනුවට සැකේ මතුවෙනවා. විචාර බුද්ධිය කියලා කියන්නේ සැකේ යටපත් කරගෙන එන එකනේ. ඒක නැති වෙනවා. එහෙම නැත්නම් සුඛේ නැති වෙනවා. භාවනා කරනකොට ලැබෙන සුඛේ. ඒකට එයාට කල්පනා වෙනවා දැන් මම ඉන්නේ ඇත්තටම ධානයකද නැත්නම් ධානයක ඉන්නා වගේ හිතාගෙන ඉන්නවද කියලා. ඊට පස්සේ ආ කල්පනා කරනවා මේ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකග්ග දානමෙති ප්‍රණීතාංග තුනෙන් පමණක් සමන්නාගත දෙවෙනි ධානයට යන්න කියලා. ඉතින් හරි ඒක ලොකු සතුටක් තේරෙනවා. දැන් අර කලබලකාරයෝ දෙන්න නෑ. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ. ඒකත් විවේකජම් පීති සුඛං. බුද්ධම විවේකයෙන් හට රූප පේන්නේ සද්ද ඇහෙන්නේ ගඳ නෑ රස නෑ පහස නෑ ඇහැ නෑ කන නෑ දිව නෑ නාසය නෑ කය නෑ බුද්ධම සතුටක් ඉතින් ඒකට ඉතනවා මම මේ පළවෙනි ධානයේ ඉන්නකම් මං ඉතියා කොච්චර සතුටින්ද හිටියේ දැන් බලනකොට පළවෙනි ධානයට පොඩි ළමෙක් කක්ක කරලා කක්ක ටිකත් එක්ක සෙල්ලම් කරනවා වගේ රස්නියයි මිරිකනකට හොඳ ඇඟිලි චුරුපයින්නවා. ඉතින් ඔය මිරික මිරික ඉන්නවා. දෙවෙනි දිහා පස්සේ නෝ අයියෝ මේ කක්කනේ. දැන් අයින් කරන්න ඕනේ නේ කියලා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙ ගියාම ඒක මේ මනුස්ස ලෝක කලවනවා ඉහළම සැපත. සුඛ ඒකග්ගතසයි. හතරවෙනි ධ්‍යානෙට යනකොට ආනාපානේ නැහැ. නැති බව හොඳටම තේරෙනවා. හොඳට සමාධිය පවතිනවා. මේ හැම එකක්ම වශී කර කර යන්න පළවෙනි එකට ගියාට පස්සේ ගිය ආදීනව දකින්න ඕනේ දෙවෙනි එකට යන්න. ආදීනව දැක්කේ නැත්තම් ඒ ලැබිච්ච පළවෙනි එකම මහා ලුකෝට කරේ තියාගෙන රහන මිටි අරගෙන යන මනුස්සයා වගේ එයා කෑ ගහන්න පටන් ගන්නවා ධ්‍යාන ලැබු මිනිස්සු විතරයි භාවනා කරපු කට්ටිය ධ්‍යාන ලැබන්න නැත්තම් මොකක්ද අයක ඇති වැඩේ අපරාධේ මනුස්ස ජීවිතේ බලපන් මං මටම පළවෙනි ධ්‍යානෙත් තියනවා කියලා දැන් කට්ටිය හෙට එම ගෙදර ගියාම ඕවා තමයි කියන්නේ උඹලා නිකම්ම නිකන් ගෙදර හිටිය මං අඩු ගන්න උද්‍යප්පේ ඥානෙවත් ගෙදර ගෙනාවනේ බලපල උඹලා මොකද්ද කිව්වේ නැත්නම් මට සංඛාරූපේක්ඛා ඥානෙ හම්බුණානේ කියලා ඉතින් මේ කට්ටිය ගිහලා අnder බලන්න අර ගොල්ලන්ට පේනවා හොද්දටම බොලේ නරක් වෙලයි කියලා. ඒ කියන්නේ කොණ්ඩේ නෙවෙයි ඔලුවත් ක්‍රේල් වෙලයි කියලා. ඒ කියන්නේ එකම දෙයක්වත් වශී කරපු මිනිසෙකුට ඒකේ වටිනාකමක් නැහැ. ওই ධ්‍යාන මොනම දෙයකවත් ඇති වටිනාකමක් නැහැ. ඒක අභියෝග කරලා ඒක වශී කරනවා නම් ඉතින් ඒකෙදී මේ පාවොක්සයිඩ් මම ආශ්‍රය කරලා තිනවා. අපේ ලොකු සංස්කෘතික කියන මේ වශීකරණ කරනකොට කර ධානය වශීකරණ කරනකොට කරනකොට එයාගේ සමාධියේ தත්ත්වේ බුද්ධිය අඩු වෙනවා. ඒ ආස්වාදේ අඩු වෙනවා. හැබැයි ධානයේ පිළිබඳ තියෙන විචක්ෂණ භාවය වැඩි වෙනවා. ධානාංග මේවයි කෙලස් මේවයි කියලා ඉව දැනීම ඇති වෙන හැබැයි අර ඒකෙන් ලැබෙන බුද්ධිය අඩු වෙනවා. බුද්ධිය කියලා කියන්නේ ආස්වාදේ අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා ගානකට එක වශී කරන්න ඕනේ එකකින් තව එකට යන්න. දහස්වර වශී කරන්න කියනවා. හැබැයි එහෙම කරන්න හිතෙන්නේ ඉක්මනට ඉක්මනට පැනගෙන යන්න හිතනවා. පැනගෙන ගියම හරියනවා වගේත් පේනවා. එතකොට මේ හරියනවා කියලා කියන්නේ මනස විකාර වෙලාද, බ්‍රේන් වොෂ් වෙලාද, එහෙම නැත්නම් ඇත්තද කියලා කාටද කියන්න පුළුවන්? ඉතින් ඉක්මනට ඉක්මනට පැනගෙන ගිය එකනා කියනවා 1 2 3 4 කියනකොට ගිහිල්ලයි කියනවා. ඊට පස්සේ නැති වෙච්ච දවසේ ඔන්න වහකනවා. ඒ මේ මිනිස්සු නඩහැර පාගෙන හිටියා දැන් බලනකොට එහෙම එකක් නැහැ. ඉතින් මෙන්න මේ ටික මිච්ඡා සමාධිය කියන එක තියෙනවා මිච්ඡා සමාධිය කියන පරිවේශණයට මුණ දීලා තමයි අපි ඊගාවට තියෙන සමාධියට යන්න තියෙන නිසා අපි යම් ධානා මට්ටමකට ආවනම් යම් අසහන අඩු තත්යකට ආවනම් යම් දරතඩු තත්යකට ආන හෙටත් එතෙන් දෙන්න. ඇවිල්ලා උඟාක් වෙලා ඉඳලා බලන්න එකේ පටන් ගන්නකොට තියෙන සිල්ලාරේ නැති වෙනකොට නෑ. ධානයකුත් ඉච්චරමයි. ආස්වාසිය හැටිමයි. ප්‍රසවාසිය හැටිමයි. ඒ නිසා යාට පුළුවන් වෙන්න එපාය තමන් උපේපු ධානයේ නැති වෙන හැටි බලන්න. හරියට මේ උපයා ගන්නවලද සතිය නැති වෙනව බලනවා. එතකොට ඔය බොජ්ජංග වල තියෙන සමාධියදී කතා කරන්නේ සමාධි සම්බොජ්ජංගම් බික්කේ භාවේත විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සක් ගන්න පස්සේ විවේකීව බලන්නේ එනකොට කියලා ආඩම්බර වෙන්නත් එපා යනකොට කියලා කලබල වෙන්නත් එපා විරාග නිසිතං එකට මේ මම මේක මගේ කියලා රාග උපදවන්නත් එපා නිරෝධ නිසිතං එක ගෙවෙද්දී ධානයේ Tamange නැති වෙද්දී මේ තමයි ධානයේ හැමාරේ එහෙම නැත්නම් මේක තමයි ක්ෂය වෙන තැන, වැය වෙන තැන කියලා බොහොම සීබුද්ධියෙන් බලන්න පුළුවන්. ඒ වගේම වොස්සග්ග පරණ මේක කවදා හරි අතාරින්න වෙනවා. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් මට මට කියදැයි මූණ දිහා බලාගෙන මම පොඩි ආම්රණත් කිව්වා ඒකට hina වෙන පොඩි ආම්රණ. මේ හැම එකෙක්ම එකක්ම මැරෙනවා. ෂුවර්. ඉතින් ඔක්කොම කියාවේ මොව් අහන්න සංසය නිසන්වනේ ආව බාන්තුවේ ධර්මාසෙන්නකල මැරෙනවා මැරෙනවා කියනවා කිය. ෂුවර් මැරෙනවා. කවදද කියලාත් ඒක විතරක් දන්නේ නැහැ. ඉතින් මට හොඳටම නැස්සත්තරේ තේරෙනවානේ. ඕන කේන්දරයක ගත්තොත් ෂුවර් ඒක කියත හැකියි. ඒක මතක නැතුව මේ සදාකාලික වෙන්න උත්සාහ කරන්නේ. ධානෙත් එච්චරයි. ලැබුවට පස්සේ ඒකත් එක්ක හැමදාම මට ධානෙත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඒකේ හැමාරේ බලන්න කැමති නැහැ. බලන්න කැමති නැත්තේ මේ ධානයේ පිළිබඳ වශීතාවේ නෑ. එහෙම නැත්නම් ඒක පිළිබඳව කලපුරුද්ද ආපුරුද්ද දැකපුරුද්ද ඉවර නෑ. නිසා ඒක ලක්ෂ වාරයක් කරලා කරලා කරන්ඩ මොකද්ද තියෙන අඩුපාඩුව? තණ්හාවනේ, ඉවසීම නැතිකමනේ. ධානය විතරක් නෙවෙයි ඕන විපස්සනා ඥානයක් එච්චරයි. ඒක හොඳ එක නම් පොළවේ ගහ ගහ විකුණන්න පුළුවන් වෙනවා. බොරු එක නම් අපි පරීක්ෂා කරන්න කැමති නැහැ. ඒකයි බුදුචාන්ස කියන්නේ මම කොච්චර ਸਰවඥ වුණත් මම දෙන ධර්මේ කොච්චර නෛර්යානික වුණත් විග්‍රහ කරලා විමසලා බලලා මිසක බාර ගන්න එපා. ওই ওই දෙන කමඨාන් වාර්තා ඕන එකක් කරන් බලන්න ලස්සනට ගිහිල්ලා කොතනකරි හිර වෙලා තියෙන ඔය වලිගේ පැටලිලා තියෙනවනේ. ඒක පරීක්ෂා කරන්න කැමති නැහැ. ඒක හිතනවා බුදුහාමුදුරුවෝ ආපුවාම ඒක හරි ගැසලා දෙයි. එහෙනම් ධම්මජීව හාමුදුරන් කිව්වම හරි ගැසලා දෙයි කියලා. මොන හරි ගැසන්නද කරන්න තියෙන එකයි ඒක නැවත නැවත කරන්න. ඉතින් අර අම්නියම් ප්‍රේමයක් ඇති වුණොත් සමාධියත් එක්ක ඒ තමන් උපයපු සමාධිය විමසුම් වලට ලක් කරන්න කැමති නැහැ. ඒ කියන්නෙම එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දිට්ඨිය. ඒ නිසා ඒක වටිනකමකට බාර ගන්න. මේ සමාධිය ආව මම ඒකට ප්‍රේමයක් ඇති වෙලා තියෙනවා. මොකද එතකොට මට කාමේ නැහැනේ දැන්. කො රූපේ කො අරූපේ. ඒක හොඳයි. නමුත් මේක අතරමඟදී හම්බෙච්ච එක ජවනිකාවක් විතරයි. මේකේ ආදීනව දැක්කොත් විතරක් ඊගායකට යන්න පුළුවන්. මං උපයාගත්තේ කී ආදීනව කොහොමද මන් දකින්නේ කියලා බලන එක නන තමයි කියන්නේ මැට්ටා කියලා. පෘත්තජනයා කියලා. කැමති නෑ යා ඒක පරීක්ෂණයට ලක් කරන්න. ඉතින් බුදුරජාණන්සෝ කොච්චර සෙල්ලක්කාරද කියලා බලන්න. බුදුරජාණන්සෝ කොච්චරක් රැඩිකල් වාදීද කියලා බලන්න. අමාරුවෙන් උපේලා ඒ උපේක පතුරු ගහලා බලන්න ඕන. විසුතුරු කරලා බලන්න ඕන. ඒක කරන්න අද ඉන්න යෝගාචර කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා ගෙලින්ම බුද්ධයිත්‍රි බුදු ආහාරපන ඩෝං ගාලා ගිල දිවනේ ඉදී. හරි. ඉතින් ඒකට දානේ දීපුවාම හරියයි කියලා දාන දෙන්න නිවන් දකින්නේ ලැබනාත්මේ බඩ බොක්ක පුරව ගන්න වෙන මොකටවත් නෙමෙයි. ඒක හැන්දාවට කියන්නත් හොඳ නැහැ. මේ උදේවරු නම් ওই දාහනේ දුන්නාට පස්සේ ඉතින් කියනවා මම සාමාන්‍යයෙන් ඒ ඇන්දවරුේ කියන්නේ දැන් 10 කවිලේ ඉඳලා අහුනොත් ඇහුනොත් එහෙම මේ ඕගොල්ලෝ කොච්චර කිව්වත් කතා කරලා හරි දාහනේ යුවේ නැත්තම් හෙට උදේට වැඩි කොට උඩ රිට්‍රීට් ඕගනයිසර් තමයි මාත් තමයි එහෙනම් දාහනේ දෙන්න ඕනේ හැබැයි දෙන හැම කෙනාම යටින් පතන්නේ මං ඉන්දියාප්පම් පූජා කරන්න මට බුරියානි ලැබේවා ඔන්න ඔන්න දාන්න ඕකට අපිට ලොකු තහංසින කාලේ කියන්නේ ඕකට මේ දානෙක එක්ක කියලා අපි බණ බණ කියන්නේ බෑ බණ දාන දුන්නොත් බණ කියන්නේ බෑ දෙනකොට ඒක පොඩ්ඩක් ෆෝම් කරලා දෙනවා ඉන්දියාපේ දුන්නේ රතු ආල් පිටි දවසෝක් හරි හොඳයි එතකොට ඕකට හම්බෙන්නේ බුරියානිම තමයි බය වෙන්න එපා නැත්තම් මේ මේ පීසා හම්බ වෙනවා උනාර කියවුවා අම්මා ගෙදර කට්ටියත් අන්න ඇවිල්ලා ඒටත් දෙනවා ඉන්දියාපා සමාධියකට ගියාට පස්සේ සීලයකට ගියාට පස්සේ සමාධියකට ගියාට පස්සේ ඒ ලබන දේ දෙන දේ පිළිබඳව මේ ඇති වෙන කැමැත්ත මම නැවතත් කියනවා ලෝකේ තියෙන දික්ටි වලින් 75ක් සමාධිය හරගිය කට්ටියට වෙච්ච ඒවා. ඒක පිළිබඳව හොයන්න ගියාම පේනවා මේ භාවනා නොකරන අය මේක අනිත් පැත්තට නම් උඹලා පේනනේ භාවනා කරපුවාට ප්‍රශ්න මතුවෙනවා. අපි භාවනා කරන්නේ අපි බලපංගු රැයට කාලා ෂෝක් එකට බුදියා ගන්න. උඹලාට කල්ලල්ලා බොල්ලල්ලා රැයටත් ඈ. ඒකෙන් ලියලා අන්තිමට දිට්ටිත් අරගෙන ඇවිල්ලා ඔලුවත් කරේල් වෙලා කොණ්ඩේ විතරක් නෙවෙයි කිය. ඒක නොවෙන්නේ බුදුහාමර බ්‍රහ්මජාල සූත්‍රයෙන් පටන් ගන්න. මුළු ත්‍රිපිටකයෙන් පටන් ගන්න බ්‍රහ්මජාල සූත්‍රයෙන්. භාවනා කරනකොට ප්‍රතිඵල තියෙනවා. කවදාකවත් නැත්තේ නෑ. අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. මහසි සාඩකේ දවස් 7න් ප්‍රතිඵල තියෙනවා. බුද්ධ ඥානසේ සතිපට්ඨානේ හමාරනකොට කිව්වේ අවුරුදු 7ක් වුණ දවස් 7. නමුත් ලැබෙන එකම ප්‍රතිඵලයක්වත් ඒ හරියට තැම්පත් කරන්න තේරෙන්නේ හරියට ඒක උරගාල බලන්න තේරෙන්නේ ඒක නිකන් බුද්ධලියට සින කරගන්න හදනවා. එතකොට ඒක මිච්ඡා සමාධියකට වැටෙනවා. ඒක නිසා සමාධිය ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච සමාධිය අර විචක්ෂණ ඥාණයෙන් එහෙම නැත්නම් ධම්ම විචයෙන් එහෙම නැත්නම් ධම්ම විචේ සම්පොඥාංගයේ විමසුන්නෝනේ විචාර බුද්ධියෙන් ඒක පරීක්ෂා කරන්න කැමැති නෑ. ඒකට ආදරය කරන කෙනා. ඒ ආදරය කරන දේ කපල බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක කියනවා මේ තරුවචනාංශයේ උපදිච්ච කුලේ කියන්නේ ශාස්ත්‍රීය කුලේ. ශාස්ත්‍රීය කුලේ අනිවාර්යයෙන්ම ලකුණ තමයි කඩුව. කැත් කුලේ කියලා කියන්නේ මේකට. හැම දෙයක්ම කපලා බලනවා. ඒ නිසා බුදුජානසේ විභජ්‍ය වාදයට දාලා කියනවා හැම ලැබෙන මාර්ග ඥානයක්ම හැම ධානයක්ම ඒක නැවත පරීක්ෂා කරන්න නැවත වශී කරගන්න වශී කරන්න බය නම් ඒක පිළිබඳ හුඹස් බයක් හෝ අනියම් ප්‍රේමයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න මෙතන එක්ක තණ්හාව එක්ක මාන එක්ක දිට්ඨිය තියෙනවා ඒක නිසා ධානයක විතරක් නෙවෙයි භාවනා කරන්න යනකොට මොන්නම තැනක හරි ප්‍රශ්නයක් මතු වුණා නම් ඒ ප්‍රශ්නේ කොලයක ලියන්න. লীලා විවේකීව කියවලා බලන්න. ඒක තියෙන මේක මෙතන තියෙන කොතන්නාවක්. නැත්නම් මේකේ තියෙන දෘෂ්ටික පැටලවිල්ලක් නැත්නම් මාන්නයක්. තව කෙනෙකුට කිව්වත් තව කෙනෙකුට දකින්න එකම තමයි. කවදා හරි හිතන්න Tamanට පේන්න පටන් ගත්තයි කියලා. Taman ලියපු ප්‍රශ්නේ Tamanගේ තියෙන ගැටලුව පේන්න අර ඇමරිකන් කාර්යයක් කියනවා. එහෙම Taman ලියපු ප්‍රශ්නේ Tamanටම ගැටලුව තේරෙන්න අනාගාමි මට්ටමට යන්න ඕනේ කියලා. සෝවන් වෙච්ච කෙනෙකුටත් ඒක නෑ. සකදාගාමී වෙච්ච කෙනාට ඒක නෑ. අනාගාමී මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්නේ තුලින්ම උත්තරේ දෙන්න පුළුවන්. වෙන වෙන මොකකින්වත් වචන අහන්නත් එපා. ඒ වචන ටිකෙම උත්තර දෙන්න පුළුවන්. මොකද තේරෙනවා මේ ප්‍රශ්නේ හදාගන්න හැටි. තමනුත් ඒක හදලා තියෙනවනේ තම උත්තර දීලා තියෙනවනේ. අන්න වගේ මේ සමාධිය ගැන කතා කරනකොට මෙහෙම මේ අපේ තේරවාද ශාසනය විතරක් නෙවෙයි හැම ආගමකම ඔය උපචාර සමාධිය දක්වා යන ක්‍රමයේ හැම පොතකම ලියලා තියෙනවා. ඒ කුරාණේ විස්තර කරන එක්කෙනෙක් මම පොතක් කියුවා සරුවච්චන්හන්සේගේ බුදුගුණ නමයක් තියෙනවා නවාරාදී බුදුගුණ. ඒ වගේ අල්ලාහතුමාගේ බුදු නම් 99ක් තියෙනවා. ඒ 99ෙම උපචාර සමාධිය දක්වා වඩන හැටි කොටිය කියලා දීලා තියෙනවා. පළඟ බඳ වාඩි වෙන්න වම් අතුර දකුණක් තියාගන්න අල්ලා අල්ලා අල්ලා කියලා දිගින් දිගටම දිගින් දිගට භාවනා කරනකොට ඉතින් දෙනවා. ඔය මේ ආනාපානෙම කරන්නවක්වත් මේ අරහන් කියන්න ඕනේ මොනවා හරි එකක් කිය කියන දිගටම එතෙන් දෙනවා. ඊට පස්සේ මුස්ලිම් ආගමේ ඒ ඔය සූෆිසම් වලට ගොඩක් යහට යනවා. මේ මම කතා කරන සාමාන්‍ය මුස්ලිම් ආගමේ ශීඛ් ආගමේ තියෙනවා හින්දු ආගමේ තියෙනවා කතෝලික ආගමේ තියෙනවා. කතෝලිකව ටැපිස් ට්‍රැපිස් මංස්ලා දැන් වුණත් ඉන්නවයි කියලා කියනවා මම දැකලා තියෙන ෆොටෝවල විතරක් ඉතාලි වගේ රටවල් වල මේ වගේ භාවනා මධ්‍යස්ථාන හුද්දටම තරුණ සංකර වැඩි කියනවා. ඒ වගේ ඉතාමත්ම පැරණි භාවනා මධ්‍යස්ථාන තියෙනවා කඳු උඩ. ඒ භික්ෂුවක් භික්ෂුවක් වගේ ෆාද කෙනෙක් කියනවා ප්‍රද කෙනෙක් ඒකට ගියොත් මිනිය තමයි එළියට ගන්න. කවදාකවත් එළියට එන්නේ නැහැ. මුළු ජීවිතේම ගත කරන්නේ කාමර දෙක. නවගුණ ජපමාලේ තියාගෙන ඉන්නවා. කාන්තාවක් කවදා කාන්තාවක් කවදාකවත් දකින්න බෑ. ලස්සනට වටපිට හදලා තියෙනවා. ඒ භාවනා කර කර ඉන්නවා. පුදුමාකාර ධානය ලැබලා තියෙනවා. අපි හිතුවට මේ බුද්ධ ධර්ම විතරයි කියලා. ඒ නිසා ඇමරිකාවේ සුද්දෙක් මයි ළඟ එකේ CD එක දැන් නැහැ. සුද්දෙක් කරලා තියෙන්නේ මේ දැනගෙන කතෝලික මිනිස්සෙකුයි හින්දු මිනිස්සෙකුයි ශීක් මිනිස්සෙකුයි මුස්ලිම් මිනිස්සෙකුයි බෞද්ධ කට්ටිය කියලා දෙන ඕගොල්ලෝ ස්කෝලර්ෂිප්ස් වලින් ආපු ළමයි අපි පරිශ්‍රණයක් සඳහා කරනවා කැමැතිද ඉදිරියපත් වෙන්න ලියලා ඉදිරියට ඉදිරියපත් වෙන්න. يعني ඊළඟ ස්විච් ආවෙ. ආවට පස්සේ කියලා තිනවා ඔයාට මම මෙහෙම වචනයක් දෙනවා. ඔයාගේ ආගමේ මේක නැවත නැවත කියවන්න. කියවනකොට මොකද වෙන්නේ? ඉතින් මේ ළමයි හොඳටම අහ ගන්නව කරන්න ඕනේ. දවසයි දෙකයි ඊට පස්සේ අර පුදුමාකාර ආලෝකමත් තැනකට පුදුමාකාර විවේක තැනකට යනවා. ඉතින් ගියාට පස්සේ එයාගෙන් අහනවා දැන් මේ දැන් මිදපු නැති එකක් නෑවිලා තියෙන්නේ. දැන් මේකට ඔයා දෙන අර්ථකථනය මොකද්ද කියලා. එතකොට ඒ කතෝලික මිනිස්සෙක් භවනා කරලා යම් මෙහෙකින් ඒ ආලෝකයට කියන එයා කියනවලු මේක තමයි ਸਰබලධාරි දෙවියන් වහන්සේ කියන්නේ. මේකෙන් තමයි ඔක්කොම වෙන්නේ. අපි හිතුවේ මේක මරණයෙන් පස්සේ වෙන එකක් කියලා. අනේ එකම දෙයයන් ආංශ ගැන කියනකොට අපිටත් එතන යන්න පුළුවන්කම දෙනවනේ. ඔයාට බොහොම ස්තුතියි මම මේ පරිශයෙන් තෝරගත්තට මට යන්න පුළුවන් හිතෙන්න. මං ගියාට පස්සේ මට පේන්නේ මේක හැම තැනම omnipotent omnipresent. ඕන තැනක තියෙනවා. එහෙම නැත්තම් කොයි වෙලාවෙත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මුස්ලිම් මනුස්සයර කිව්වට කියනවලු අප්පා මේක තමයි නබි නායකතුමා ගල්ලේනේ භාවනා කරනකොට දැක්කේ මේ ආලෝකය තුළ තමයි ගිනිදැල් මහලුනේ ඒක තමයි කුරාන එළිය උනේ ඒ මේ මේක ළමනේ අපේ අපෝස්තල් සල් විතරයි ගන්න පුළුවන්නේ. මං හිතුවේ නෑ මෙච්චර පුළුවන් ගන්න වෙයි කියලා කියලා කාටවත් කියන්න එපයි කියන රහසි තියාගෙන ඉන්නවා. ශී කාර්යයත් එහෙම Hindu කාර්යයත් එහෙමයි. බෞද්ධ ළමයේ අමුණාපසිකෝලු මෙතන පරිස්සම් වෙන්න ඕනේ. මෙතන තමයි වශී වෙන තැන අපිට විදර්ශනා උපක්‍රේෂ කියලා තියෙනවා අරගොල්ල කියන අපේ භාවනා කෙලවර කියලා බෞද්ධ ළමයි කියවල මෙතන තමයි පටන් ගන්න තැන මෙතන තමයි මත් වෙන තැන මේකට වශී වෙන්න එපා ඉතින් කරව පරීක්ෂකයා මට මතක ඩෑන් බ්‍රවුන් කියලා මං හිව්ව හැව්වා පස්සේ මට හම්බුන්නේ. එයා කියනවා මම මේ ආගම් අතර බෙදන්න හදනවා. බුදුහාමුදුර අපිට දීලා තියෙන භාවනා කරනට හම්බෙන හැම වාසියක්ම නොමග යවන සුළුයි. ඒක වෙච්ච අය තමයි නොමග යන්නේ. ඒක ලැබුණාට පස්සේ නිහතමානී වෙයල්ලා අහිංසක වෙයල්ලා ඒක ඔය ට්‍රැපිස් මං කෙනෙක් ඔය ටෝමස් මර්ටන් ලියලා තියෙනවා. භාවනා කරන්න කරන්න කරන්න මිනිස්සු අහිංසක වෙන්න දන්නේ නැත්නම් නිහතමානී වෙන්න දන්නේ නැත්නම් සීලෙ වැඩෙන්න වැඩෙන්න කේන්ති යන්න පටන් ගන්නවා. සමාධිය වැඩෙන්න වැඩෙන්න දෘෂ්ටි වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කිව්වොත් එහෙම පේන්නේ නිකන් බුද්ධ හනුයුද්ධ කතා කරනවා වගේ. මේක කරලා බලලා කියන්න ඕනේ. Tamanට සුදුසුකම් වැඩි වෙන්න වැඩියට මාන්නක්කාරකම් වැඩි වෙනවා. මේකේ ඒ වැඩේ ගියොත් එහෙම අර ආලාර කාලම උද්දකරාම පුත්‍ර වගේ බුදුහාමුදුරණත් උදව් කරන්න බැරි තැනකට යනවා. මේවා ලැබුණට සියලු ಗುಣ වඩලා ಗುಣ වසාගෙන ජීවත් වෙලා නිහතමානී වෙන්න අහිංසක වෙන්න නා කියන්ට නා කිච්චන්ට හිතන්නවත් බෑ. නාකි වැඩි ඇටුවම් බෑලා තියෙන්නේ ඇට පොඩි ආමර hina වෙලා උඹත් නාකි වෙනවා පොඩි ආමර hina වුණාට ওই සෙල්ලන්නේ පොඩි ආමර මාත් හිතුවේ කවදාකවත් නාකි වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න මටත් වෙලා තියෙන්නේ. මොකද මේ අල්ලගෙන ඇටුවම් බහගත්ත දේ නිසා දැන් අපි ඩිග්‍රියක් ගත්තාම PhD එකක් ගත්තාම අපිට වෙන්නේ මොකද? ඒක හැම වෙලාවෙම ලියලිය ඉන්න බෑ. නමට මුලිමුත් ලියන්න ඕන අගටත් ලියන්න ඕන. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තිනවර ලයිස්ට්ුව ලියන්න හාමුදුරන්ට දැන් බෑ ෆුල් ස්කැප් කොලේක. නම්බුනාමටි. නිකම්ම නිකන් නම ලිව්වොත් එම අයියෝ උත්තුයි. කටුකුරුන්ද සාංශ කියනවා මගේ පොත් බල්ලා කියනවා නිකම්ම නිකම් භික්ෂුනේ. වැඩන්නලු මේ පොත් කියවලා. අර ඉස්රායෙල් පැත්තේ නන්දාලා නැහනේ. ඉතින් මේක ලැබෙන්න ලැබෙන්න මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් මට කියන්න පුළුවන් අපි කතා කරපු දිට්ඨි සංකල්ප මිච්ඡා වාචා මිච්ඡා කමන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායා මිච්ඡා සත්‍ය වලට ගොඩාක්ම මිනිස්සු වශී වෙන තැන තමයි සමාධිය. ඒකෙන් තමයි දිට්ටි ජාලේ ගොඩක් ඇති වෙන්නේ. ඒක හදාගත්තනම් සම්මා සමාධිය, මිච්ඡා සමාධිය සමාධිය කෙලින්ම උදව් වෙනවා සම්මා දිට්ඨියට. එيشා මෙතෙන් යන්න එපයි කියලා බය කරන්න නෙමෙයි මේ කතාව. හුඟෝ දෙනෙක් මේ කිව්වට පස්සේ කියනවා අනී ස්වාමීන් වහන්සේ මගේ හිත දැන් මොනවත් නැත්තන් ගියා මෙතන මැරුණොත් එහෙම මට ආහාර කාලාමගේ තන වෙයිද අනේ ස්වාමීන් වහන්සේ මාව ගලව ගන්නද දැන් වහන්සේ මේක ඊයේ කිව්වනේ දැන් මේක අනිමිත්ත සමාධිය අනම්මනම් කියලා දැන් මං එතෙන් ගියොත් එහෙම මමත් දැන් අමාරු වෙන්නවයි කිය. මෙව මේ ක්ෂණබංගුර දේවල් කියලා දන්නේ නැතුව මේ ලැබිච්ච දේෙන් තාන්නමාන ගණ්ඩ හදනවයි කියලා කියන්නේ යමක් නිමිති කරා නම් ඒක අකුසල්. Tamanට ලැබිච්ච ධානය හරි කමන්නේ. ඒ නිසා නිවන් දකින්නේ අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත. අනිමිත්ත කියලා කියන්නේ ওই ධානයක් එහෙම නිමිති කරන තරම් වෙලාවක්වත් ඉන්නේ නැහැ. ඒක වෙන දෙයක් බවටපත් වෙනවා. ඊට පස්සේ අපණීත කියලා කියන්නේ ධානය ලැබුණයි කියලා සැලසුම් හදන්න යන්නේ නැහැ. plan ගහන්න යන්නේ නැහැ. ඒක తాවකාලිකව ලැබෙන ඉවරයි. අරමුණු හදන්න යන්නේ නැහැ. ඉස්සරහ සැලසුම් හදන්න යන්නේ ශුන්්‍යත. මේකත් කියවුවොත් කියන තියෙන මෙච්චරයි අපි පහුගිය දවස්වල ඔය සබ්බදම මූලපරියාය සූත්‍රයේ සාකච්ඡා කරා අසුතවත් පුතුජණයටත් මේ ගුණේ තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන අසුතත් පුතුජණයරත් මේ නීව සංඥා නා සංඥා ඇතුළත් මිනිහ දන්නේ නැහැ. පෙසිගේ පලාමල්ලේ වගේ ඔක්කොම ටික දාලා. එකක්වත් දන්නේ නැහැ. භාවනා කරන තමයි මේ කොණ්ඩේ කැට බීරුවා වගේ මේක තෝරලා මේක තමයි මේක මේක තමයි කිව්වට මොකක්වත් අලුත් දෙයක් නැහැ. මේ සීර්ම මනුසකමත් එක්ක හම්බෙන දේ. අපි භාවනා විදි කරන්නේ ඒවා නිස්සාරය කරලා නිස්සාර නේද මොකද්ද වචන තියෙනවා රිෆයින් කරනවා කියලා කියන්නේ. එකින් එක එකින් වෙයි කියලා හොඳට කොණ්ඩ ගස් බේරන්න වගේ බේර ගන්න. බේර ගන්න මිසක මොනවාක්වත් අලුත් දෙයක් නැහැ. බුදු වුණාට පස්සේ සරුවචනස ළඟට දේවතාවෙක් ඇවිල්ලා අහනවා නන්දසි සමන කියලා. ශ්‍රමණේ උඹ සතුටු වෙනවද කියලා. කිං ලද්දා වූසෝ මොනව ලැබුණටද ඇවැත්නේ කියලා අහන බුදුරජාණන්. එහෙනම් සෝචති සමන කියලා අහනවා. කිං අලද්දාවුසෝ ඔබ කනගාටු මට මොනව නැති වුණාද කියලා. එහෙනම් ඔබට ලැබුණත් නැහැ කනගාටු නැතිලත් නැද්ද? ඒක ටිකක් ගැලපෙනවයි කියන වෙච්ච දේ. මේ බුදු වුණත් ලැබිච්ච දෙයක් නැහැ. හට්ටි එතන බුදු වෙච්ච ගමන් 18 රියන් වෙන්න ඕනේ, රැස්සී දෙන්න ඕනේ. මේ පුදුමාකාර චිත්‍රයක් නේ මවලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම චිත්‍රමාවන කට්ටියකින් ආන තියෙන ප්‍රශ්න මේමයි. ඒගොල්ලෝ දැන් මේ මේ බුද්ධ ශාසනය නිකම් බැටරි බහපු බුද්ධ ශාසනයක් කියලා නේද? මෛත්‍රී බුද්ධ ශාසනය තල තටමන්නේ. ඒකට යන්නේ හදන්නේ. දැන් අපි කියමු ගියයි කියලා. මොකා වෙයි දන්නේ නැහැ බුදුහාමුදුරේ එනකොට. එහෙනම් දැන් බුදුහාමුදුරෝ දැක්කට පස්සේ අඳුරන්නේ කොහොමද? ඩෙන්ටි කාඩ් එක පෙන්නයිද මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ මම මෙන්න මේ මගේ කාඩ් එක ඔයා තියාගන්න සාක්කුවේ දාගෙන කියලා. දැන් එන්නේ කියන බලන්න බුදුහාමුදුරන්ට මොන විදියෙන්වත් අඳුරන්න පුළුවන් වේද කියලා. බුදුන්සේ කොච්චර දෝ කියව මන් දෙවියෙක් නෙවෙයි, බ්‍රහ්මෙන් නෙවෙයි, ගාන්ධාරයකම මිනිසෙක්. අපි මවාගෙන තියෙන චිත්තේ හැටියට බලනකොට අපි ඒ තරම හීනමානට දාගන්නනේ අපි හදන්නේ. එහෙම නැත්නම් අර කම්බුණා මේ කම්බුණා කියලා අදි තක්සේරුවට යනවා. ඒ නිසා මේ සමාධියේ මේ තියෙන වශීකල තියෙන ගතිය දිහා බලනකොට රිසර්ච් යනවා මේ දවස්වල සමහරු උප්පත්තියෙම මේ ගුඪ ධර්ම වලට කැමති. ඒ ගුඪ ධර්ම වලට කැමති එක්කනට පොඩ්ඩක් සමාධිය ආපු ගමන් එයා මේක දිබ්බ චක්ක කියලා හිතා ගන්නවා, දිබ්බ සෝත කියලා හිතා ගන්නවා, පරිචිත්ත විඥානාන්න කියා ගන්නවා, කාට හරි කියලා කිව්වම ඌත් ඔළුව වෙනුවොත් ඇති. ඊට පස්සේ දෙන්නම ඒකේ තමයි ඉන්නේ. ඒ නිසා මේ සම්මස්ස ඥාන අවස්ථාව ගැන අපේ ලොකු සංසිලිය තියෙනවා මේ එකම දෙයක්වත් අබිරමණය කරන්න එපා අපරාධේ කාලේ නාස්ති වෙනවා ඊගාවෙකට යන්න බලපං කියලා. මං අනන්තවත් පොත් කියලා කියනවා අනික් ස්වාමීන් වහන්සේලක නෑ නෑ ඕක තමයි පෙර කළ පිනකට ආපු දිබ්බ සෝස ඥානෙ වෙන්නේ නැති ඕ පොඩක් පොඩ අවසල බලන්නේ කියන. ඉතින් සදා ඉවරයි ඊට පස්සේ. මේ හැම දෙයක්ම අව탁සීරු කරන්න ඕනේ. අව탁සීරු කරන යන්න පටන් අරගත්තොත් මේ Taman උපේ උපදේ තමයි තද විපස්සපච්චය. නමුත් ඒ තියේදී ඊගාවෙකට යන්න මේක අතහරින්න එපායි. අපි ඉනිමඟක උඩේකට යන්න නම් යටපඩි අතහරින්න එපායි. යටපඩි කකුල තියාගෙන උඩපඩියට යන්න බෑනේ. ඒ නිසා මේ ලැබිච්ච දේ ආඩම්බර කරන්න හදනකොට මිච්ඡා සමාධිය හරහා කරකෝල අතාරිනවා. ඒ නිසා ඒක ගිහිලා ආපහු එනවා. ආය යනවා. ආපහු එනවා. යෝගේ ලක්ෂ කෝටි වාරයක් මේ ගමන ගිහිල්ලා ගිහිල්ලා තමයි Taman තීරුම් අරගන්නේ මේ එකක්වත් අලුත් දේවල් නෙවෙයි මේ එකින් එක වෙන් කරලා හඳුර ගන්නව පරිච්ඡේද ඥාන කියලා කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥාන. ඒ පරිච්ඡේද කිරීමේ තමයි අපි මේ බොරතල් එළියට යන මේ පෙට්‍රල්, මේ ඩීසල්, මේ පැරෆින් කියලා වෙන් කරගත්තට පස්සේ රිෆයිනරි එකේ කරන්නේ. එච්චරයි මේ බුද්ධ ශාසනය බුදු දන් අපිට කියලා තියෙන්නේ. හැම කෙනෙක් ගාම බොරතල් තියෙනවා. ඒක වෙන් කරලා ගත්තේ නැත්නම් SAE 40ද SAE 20ද පෙට්‍රල්ද ඩීසල්ද කියන ඔක්කොම එකම බොරතෙල් වල තියෙන. අපි ඒක කලවම ඒකට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁ජන කියලා කියන්නේ. සරුවචනසිකේ ලස්සනට ඒක වෙන් කරලා හදලා එන්නම් ගන්නවා පෙට්‍රල් ගන්න පෙට්‍රල් ගන්න පුළුවන් ඩීසල් ඕන තැන ඩීසල් ගන්න පුළුවන්. අන්නේ වෙන් කර ගැනීමේ දේ තමයි අපි මේ භාවනාදී කරන්නේ. ඒකට සමාධිය අත්‍යවශ්‍යයි. සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සේ. නමුත් මේ සමාධියට තියෙන ආකර්ෂණය නිකන් ඇබ්බැහියක එහෙම නැත්තම් ඔය ඇබ්බැහි කියන වචෙන් තමයි තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකේ එන්නේ භාවනා කරන අයට විතරයි. ඒ නිසා භාවනා හරියනකොට පුළුවන් තරම් නිහතමාලී වෙන්න තව කාට හරි තමටදී භාවනා කරපු කෙනෙක් කියන්නේ මට මෙන්න මෙහෙම දෙයක් වුණා. එයා ඒකට කියාවි. දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. මේක බාධාවක් නෙමෙයි. මේක නැවත නැවත කරලා ඒක වශී කරගන්න. එතකොට යහමන්ටම යන්න පුළුවන්. නැතු මේක ලැබුණයි කියලා ආඩම්බර වෙන්න පටන් අරගත්තොත් අර බාගෙට තැම්පිච්ච අලකෑ වගේ බඩන රක් වෙනවා. ඒ නිසා මගේ සාමාන්‍ය කතාව මම දන්න ගොඩක් වෙලාවට සමාධි විවිෂණය කරන විපස්සනා පැත්තට බර කතාවක්. ඒකට හේතුව මම අවුරුදු 3-4ක් ඒ බුරුමේ ඉන්න කාලේ සුද්ධ විපස්සනා කරන ගුරුවරුත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඒගොල්ලෝ පෙන්ලා දෙනවා මේ සමාධිය වඩන්න යන අයට වෙන පටලවිල්ල. පුදුමාකාර පටලවිලි සිද්ධ වෙනවා. මේ විපස්සනා කරනකොට නෑ කියන එක නෙමෙයි. එයා ලෑස්ති ළමයි යන්නේ. දන්නවා මම මැට්ටා. මට වරදින්න පුළුවන්. ඒ හිතිබුණට මම යන්තම් ජාම බේරගෙන යනවා කියන මිසක් අන්ධහර පාණ්ඩ යන්නෙම නෑ. විපස්සනා ලෝකෙත් අන්ධහර පාන කටේ නැතුවම නන් නෙවෙයි. ඉන්නවා. එහෙම නැති එකක් ඇත්තේ නෑ. නමුත් මේ යන්න පාර තියෙනවා. ඇත් දෙකත් පේනවා. ඇයි බැදිවල යන්නේ? මේ අහලා මේ Taman උපයපු දේ නැවත නැවත කිරීමෙන් අනුපස්සනා කිරීමෙන් වශී කර ගැනීමේ ක්‍රමයේ හැර පුළුවන්කමට කාගෙන ඉදිරියට යන්න එක නෙවෙයි මේකේ කතා කරලා තියෙන්නේ. එහෙම යන්න පුළුවන් වෙලාවකොත් එනවා. කරගෙන කරගෙන ඉන්නකොට බොහොම ඉක්මනට මේ පාර යන්න පුළුවන්. ඒක වෙන්නේ මේ නේවාසික භාවනා වැඩමුළු වල. කරලා කරලා ගලික වශී වුණාට පස්සේ අර වෙන්ද පැය භාගයෙන් කරන දේ පැය විනාඩි දෙකකින් යන්න පුළුවන්. ඒක හොඳයි. නමුත් ඒත් යන්නේ අර ක්‍රමීම තමයි ඉක්මනට ඉක්මනට සිද්ධ වෙනවා. ඒකට අපි ඉඩ තියන්න ඕන. නමුත් කිසිම වෙලාවක මේක තණ්හාවට මාන්නයට දීතියට ගන්න නැති වෙන්න නම් අපි ඒක තව දන්න කෙනෙක් එක්ක ගැටගටා එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කර කර එහෙම නැත්නම් ඒක ස්වයං විවේචනට ලක් කරලා කටයුතු කරන්න බැරි වුණොත් එහෙම යෝගාවචර හුඟක් වෙලාට ආදි තක්සීරුවටපත් වෙනවා. නැත්නම් අවතක්සීරුවටපත් වෙනවා. ඉතින් එතකොට අවසානයේ පශ්චාත්තාපයකට වෙනවා. මේ රත්තරන් කියලා. රෝල් ගෝල් සල්ලිරදී අරගෙන මඩිසලේ ගැට ගහගෙන තියානේ ඉන්නවා. හදිසියකට කියලා කෝ මේක උකුසර තිබ්බ ගමන් ඒ මනුස්සයා කිව්වොත් අයියෝ මේ රෝල් ගෝල් නෙමෙයි රත්තරන් නෙමෙයි කියලා එදාට අමලියට තියේදී තව අමලියක් මේ. ඒසම වැරදි සමාධිය තියාන ඉඳලා යා හදිසියකට ඒක බලාපොරොත්තු වෙන වෙලාවදී ඒකේ ප්‍රතිඵල නැති වුණොත් අර අස්සජී හාමුදුරන්ට වෙච්ච දේ වෙනවා. අසජ්ජ හාමුදුරුවෝ සරුවචනස් ඉන්න කාලේ හිටපු ධ්‍යාන බොහෝම වශී කරගත්ත හාමුදුරුවෙක්. ඕනේ ලෙඩක් වෙනකොට ධ්‍යානෙට හිත දාපම සනීප වෙනවා. අන්තිම ප්‍රේසංශේ මරණාසන්නයටපත් වෙනකොට ඒ ශාන්තිකාර ධ්‍යානෙට යන්න පුළුවන් ගතිය පිරිනවා. දැන් එතකොට ඒ ශාන්ති දන්න තව පොඩ්ඩකින් මැරෙනවා. තද වේදනාවක් හිතත් බය වෙලා අර තිබුණු ධ්‍යානෙ කිසිම සාන්තියක් නැහැ. උපස්ථායක හාමුදුරනේ කියනවා කතා කළා සරුවචනාංශර කියලා මතක් කරනවා මම අවසාන අවස්ථට ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙම පණිවිඩ යන හැම වෙලාවෙම සරුවචනාංශ හිතෙන් යන්න. නමුත් මෙතනදී වඩිනවා. එනකොට අස්සජි ආමතුරු මර ඇඳේ ඉඳගෙන නැගිටින්න හදනවා සරුවචනාංශ වඳින්න. සරුවචනාංශ කියනවා නෑ. කලබල වෙන්න එපා. සරුවචනාංශට වඳින්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. Taman ලෙඩේ කොහොම ඉන්න. ළඟට ගියාම ඉතින් බොහෝමත් දුක් ගැනවිල්ලක් කියනවා. නේ සාංශ මට මේ ධානා සමාධි ජීවන මට ඕන දෙයක් අරපත් කරන්න ඉන්න පුළුවන්. දැන් මට මරණ බය ඇවිල්ලා තියෙනවා. සමාධියෙන් කිසිම සාන්තියක් නැහැ. පුදුමාකාර වේදනාවක් කියලා. ඒකට මේ බුදුරජාණන් අනෙකුත් පරවාද සමාජ ශාසන වලගේ අසජීව උඹත් සමාධිය දදහන්නේ කියලා. මේ සීල මේ කැඩලාද කියලා නෑ. ඒකට සන්තෝෂයක්. සීල තියෙන ඕනෙ වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒක මේ తాවකාලික ධ්‍යාන. ඒක නිසා සීලය ගැන ආඩම්බර වෙලා මිසක්කා සීලේ ප්‍රතිඵලයක් ලැබෙන සමාධිය කරු කරන අනිකුත් මිත්‍යා පරපවාදත් එක්ක ගලපන්න යනවා මේ ශාසනයෙම එකක් නැහැ කියන. ඒක නිසා සීලය රකින්න එක එහෙම නැත්නම් ඒකදී කියන්නේ සීලයයි ප්‍රඥාවයි දෙක තමයි අග්‍ර ධර්ම. ඒක මේ ටිකනිකාය සඳහන් කරලා තියෙනවා. ඒ දෙක තියෙනවා නම් ඒකට සතුටු වෙන මනුස්සයාට සමාධිය ඕන වෙලාවක ගන්න පුළුවන්. පහත් කළ සලකන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේ ගත්ත සමාජය ආඩම්බරයට අරගෙන ඒකේ මේ වංචනික ධර්ම හැදෙන්න තියෙන ඉඩ ප්‍රණාලය පිළිබඳ දන්නේ නැත්නම් අපි තාම ඉන්නේ බුදුන් පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ වගේ. එනිසා මේ දැනුම ලං කරගන්න, චීන සමාධිය තියාගන්න, ඒ සමාධිය නැවත පිරිමැද මැද වශී කර කර ඒක තමයිගේ දාස භාවයේ තියාගන්නවා මිසක් සමාධියට වැඳ වැඳ ඉන්න ගියොත් සමාධිය අපිව අපි දාස භාවයටපත් කරන්න යනවා. ඒ දාස භාවයේ ඇබ්බැහියකට බොහෝම සමානයි. නිසා ඒ බවට එන්න දෙන්නේ නැතුව සමාධිය ඇති කරන සමාධිය තමන්ගේ අතයත්‍ර ගැනීම නැත්නම් වශී කර ගැනීම සඳහා මේ මිච්ඡා සමාධි කියන වචනයක් සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා කියලා අහගෙන මේ තමන් කරපු දෙයම නැවත නැවතත් මේ මිච්ඡත්ත යටතේ temperadu කරලා බල ගන්නවා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා නැත්නම් දේශනාවලියම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා ආශිර්වාද දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා